අවසරයි ගෞරව ස්වාමීන් වහන්සේ විවිධ ප්‍රශ්න 10ක් කරනවා. හොඳයි. ගෞරව ස්වාමීන් වහන්සේ මම චතුරාර්ය භාවනා වඩමින් ආනාපාන සති භාවනාවට පුරු වී සිටිමි. හුස්ම රැල්ල ඇතුල් වීම පිටවීම දැනීම හා පෙනීම ඇත. එය වෙනස් වන බවක්ද දැනේ. මෙය රූප වේදනා සංස්කාර ආදී වහන්නගේ නාම රූප ධර්මයට අනුව ගලපා බලන්නේ කෙසේදයි දැනගන්නට කැමැත්තෙමි. ගරුතර ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් විමසා දෙනමින් ඉල්ලා සිටමු. අතරම මේ චක්‍රාලක භවනා කරාට කමක් නැහැ. දැන් ආනාපාන සතිය නම් විතර දීලා කටයුතු කරන්නේ අපි වැඩි කාලයක් ඒකට විරම කාට කමක් නැහැ. මුල් කාලෙදී තමන්ගේ කියන්නේ හිතේ හුඟක් ද්වේෂ සහගත ස්වභාවයක් දෙනවා නම් ඉතින් ඒක පාට ආනාපාන සතිය ගැන දුරටත් මෛත්‍රී භාවනාව කරන්න මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. රාගයෙන්ම හිත හුඟක් කැවිලානම් තියෙන්නේ අසුර භාවනාවක් පොඩ්ඩක් කරාට කමක් නැහැ. ඊළඟට කිසිම උමනාවක් නැත්නම් අතල්ලා නැතිවම කම්මැලිකමක් නම් තියෙන්නේ. ඔය මේ වර්ණානුසතිය වැඩට කමක් නැහැ. ඊළඟට හිතේ තරම්ම සතුටක් සැලසිලිදායක බවක් සැහැල්ලුවක් නැත්නම් පිටුදානුසතිය ටිකක් වැඩට කමක් නැහැ. හැබැයි එතෙන්ටම මුල්තැන දීලා වැඩි වෙලාවක් ඒ හතරේ ගත කරන්න එපා. ඒවා හතරම ඇත්තටම අවස්ථානුකූලව භාවිතා කරන්න වෙන තත්ත්වයක්. ඒ කියන්නේ අපේ හිත හොඳටම තැම්පත් වෙලා සෑහෙන සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා නම් ඒ වෙලාවේ අලුතෙන් ඔය හතරේ එකක්වත් නොවැළවෙන කමක් නැහැ. ඍජුවම අපිට ආනාපාන සතිය නම් මූල කමටහන දෙන්න යන්න පුළුවන්. මොකද වැඩි කාලයක් මේ ප්‍රධාන කර්මස්ථානයේ ඇසුරු කරන තරමට තමයි ඉස්සරහට අපිට යන්න අවස්ථාවක් තියෙන්නේ. අපි ඊට මෙහා තියෙන දේවල් වල හිත හැසුරුවොත් ඒවැය තමයි ඉතින් වැඩිපුර තියෙන්නේ වැඩිපුර කාලයක් ගත වෙන්නේ. මේ හතරම ඇත්තටම මේ සෑහන දුරකට මානසිකාරයක් එක්ක සෑහන දුරකට විතර්ක කිරීමක් එක්ක යෙදලා තියෙනවා. නමුත් අපි ආනාපාන සතියෙන් ඊට වඩා එහාට එකගෙන යනවා. අපිව ලස්සනට සතියෙන් හදාගෙන යනවා. නිසා මූල කර්මස්ථානයේ ආනාපාන සතිය හෝ පිළිමෙන් හැකිලිම හෝ යන්නට හිත දාන විදිහ හෝ යන්න සතරසුරු ප්‍රඥාවට අදාළ කර්මස්ථානයක් නම් ඒකට මූලිකත්ව දීලා කටයුතු කරන්න. දැන් මේකේ අවශ්‍ය කරන නාම උත්සාහය. ඒක ගැන දැනුම ලොකුවට කමක් නැහැ. මොකද මුලදී ආනාපාන සතියෙන් අපි මුල්කලස්සල යන්නේ තාම සම්මුති මට්ටමක. ඒ කියන්නේ හිත තාම එකතු වෙලා නැත්තම් ඔය එකපාරට නාම රූප සම්බන්ධයෙන් අපි කතා කළොත් එහෙම කවුරුරට හිතේ තියෙන විපරිසල භාවයත් තමයි වැඩි වෙන්නේ. මොකද අපි ඒකත් හිතන්න යනවා. ඊළඟට අපේ මුලික කාමයේ එකඟ වේගෙන යනවා. මුල් අවස්ථාවම ඒ අවස්ථාවේදී අපි මෙතන නාම රූපයක් දැන සලකන්න කිව්වොත් ඒ හිත විතර සලකන්න. එතකොට ඒක දරාගන්න බෑ. එකකින් ඒක ස්වාභාවික වැඩෙන භාවනාවට මේ අකුල් දෙකක් වෙනවා. නිසා ධර්ම ඒ ගැන හිතන්න එපා. ටිකක් හොඳට ආනාපාන සතිය අපිට හුරු වෙනකොට හොඳට හුස්ම ගන්නේ හිත පවතිනකොට හිත විසින්ම පවතිනවා අපි නැවත නැවත උමනාවෙන් ගැටලා තියන්න අවශ්‍ය නැහැ හිත විසින්ම හුස්ම රැල්ලේ පවතිනවා ඊළඟට හොඳට මූලදාන බලමින් යනවා හුස්ම රැල්ල සංසිඳනවා ඒකම සූක්ෂම බවටපත් වෙනවා අන්න ඒ වගේ ඊටාම මේ සූක්ෂම මට්ටමක් ආවට පස්සේ අන්න අපිට පුළුවන් එක්ක ආනාපාන සතිය ඔස්සේ යන්නත් පුළුවන් එහෙම නැත්නම් ඍජුව කයේ දැනෙන සංවේදනා ඔස්සේ එහෙම නැත්නම් කියනවා නම් ධාතුන්ගේ ලක්ෂණ ඔස්සේ ගිහිල්ලා අන්න ඒවා නිරීක්ෂණය කිරීම හරහා අන්න අපිට නාම රූප ක්‍රියාකාරීත්වය දෙරගෙනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තාම ඒ මට්ටමේ නැත්තම් ඒ කියන්නේ ධාතුන්ගේ ලක්ෂණ නිරීක්ෂණය කරගෙන ඉන්න මට්ටමක නැත්තම් දැන්ම අර අර කියන නොහිතායින තරමට හොඳයි. හොඳයි. අපි ඒක ගරු ස්වාමීන් වහන්සේ මම බොහෝ කාලයක් භාවනා කරන අයෙක්මි. ආනාපාන සතියේ සියලු විස්තර දැක ඇත්තෙමි. දැක ගතිමි. හුස්ම රැල්ල නොදැනීම ගොසිමි. බලා සිටි අරමුණ හිස්සු විට හිස්තන පිටායේ බලා සිටින ආකාරයට බලා සිටියෙමි. සිටිවිලි වේගය හොඳටම අඩුයි. කයක් දැනෙන්නේ නැත. සිත කය දෙකම හිස් අවකාශයේ අවකාශයට ගිලිහි ගොසිමි. සිතිවිලි එන්නේ මා තුළින් නොව ඉස් අවකාශයෙන් බව හැඟේ. සාමාන්‍ය ජීවිතයේ උනත් මොන සෙනඟක් මැද හිටියත් හිත හිස් වී ගොසිනි. සමහර පරයන්ක වලදී හිත ගැඹුරටම ගොස් ශූන්‍ය වූ අවස්ථාවකට පත්වේ. ඒ වචන වලින් විස්තර කර නොහැකි තත්ත්වයකදී. ඉදිරියට යෑමට මට වහන්සේගේ ගුරු උපදෙස් ලබා දෙන මෙන් බැලෑවට ඉලා සිටින. අනිත්‍ය සමාධිය හා ශූන්‍යතාවය පැහැදිලි කර දෙන්න. ඉතින් අපි අර ඔය විදිහට සමාධියක් වශයෙන් අත්දකිනකොට අරමුණකින් තොරව හිත පවතිනකොට තාම මේ මේ හඳුනගන්න මට්ටම ගන්න ඉන්නේ. ඒ කියන්නේ තාම මේක අඳුනනම් ඕක බහුලීකృత කරන්න අවශ්‍යයි. මේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන කෙනා පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොයි කාලෙද මේක අත්දැකීම පටන් ගත්තේ? මේ මට්ටම අවුරුදු තුන. අවුරුදු දෙකකට. එතකොට හැමතෙම හිතේ අරමුණක් ඇසුරු නොකර හිත නිකන් කිස්ස තියාගෙන වගේ විදිහ පුළුවන්. අනිත් කටයුතු කරද්දී තේරුම් ගන්න පුළුවන්. හොඳයි. දැන් ඒ කියන්නේ මේ කටයුතු දැන් මෙහෙම යනකොට බලන්න නිකන් ඉඳගෙන ඉන්න වෙලාවෙදී පුරා හිත බර කළා. ඉස්සර අපි දැන් සමාධියෙන් නඟවන්න අපි පුළුවන් තරම් අනිත් අරමුණු බැහැර කරනවා මේ අරමුණේ හිත ටිකක් බලන වගේ රඳවනවා මේ විදිහට යන්නේ. එහෙම දැන් මොකක්ද කරන්නේ? එහෙම දැන් මොකක්ද කරන්නේ? පුළුවන් තරම් සැහැල්ලු වෙන්න යන්න. හිතට කියන්නේ පරයත භාවනාවක් දැන් කරනවා වඩනහම විශේෂයෙන් මොනවද මම භාවනා කරනවා මේ කරනවානේ අද කරනවා කියන මොකක්වත් හිතන්නේ නැතුව පොඩ්ඩක් හිත දිහා බලාගෙන ඉන්නවට විතරක් යනවා. දැන් යන්න තියෙන්නේ තාම සරලව. තාම සැහැල්ලුවෙන් යන ගමනක් තියෙනවා. එතන එතනදී අපි උගාක් හිතට වද දුන්නේ. උගාක් හිත තද කරලා අරමුණක හඳවන්න උත්සාහ කළොත් ඒක හානි කරනවා. ඒ නිසා තියෙන්නේ ඊටාම සරලව හිත පවත්වන්න. ඊටාම සරලව නිදහස්ව හිතට යන්න දෙන්න. ඒ යන්න දුන්නාම දැන් කොහෙද හිත යන්නේ? ඒ ඊළඟ හිත කොහෙවත් යන්න නැතුව කමෙන් වල තියෙනවා. ඒක නතර වෙලා වගේ හැදෙනවා. එහෙම තේරෙනවද? එහෙම. නැහැ. ඒ කියන්නේ හිත කොහෙවත් යන්නේ නැතුව. නිකන් ගෙදරට ආවා වගේ මේ නිකන් සංසිඳලා තියෙනවා. එහෙම දුන්නත් ඒ ඒ වට කමන්නේ. නමුත් හිතට විශේෂයෙන් කය ඇතුළු හෝ එළියේ තියෙන අරමුණක් හෝ අරමුණු වෙලා ඒ අරමුණත් එක්ක ඉන්න සබහායක් තේරෙන්නේ නැහැ නේද? නැහැ. ඒ වුණාට يعني වෙන අරමුණු වල නොගිහින් හිත නිකන් ගෙදර ඇවිල්ලා වගේ නිකන් හරි සංසිඳීමක් නැතර වීමක් වගේ දෙයක් තියෙනවා. ඔය ඔය මට්ටම මේ ටික ටික ටික ටික වර්ධනය වෙනවා. ඒක වර්ධනය වෙන්න අපේ තියෙන ඒ කියන්නේ කෙලෙස් ස්වභාවයන් තව තව තව ඡය වෙවි යනවා. ඒ කෙලෙස් ස්වභාවයන් තමයි දැන් මේ තියෙන මේ ස්වාභාවික හිතේ මට්ටමට හානි කරන්නේ. ඉතින් මේ හානි කරන කෙලෙස් මට්ටම පොඩ්ඩක් මතු මතු කරගන්නත් ඕනේ. දැන් හිතලා බලන්න අපි අය දෙකක් තුනක් ඔය මට්ටම يعني ඔය නිකන් සමාධි මට්ටමක් වශයෙන් ඔක බොහොම උග්‍ර මට්ටමකින් හැදෙව්වොත් එහෙම පාත්‍ර පැදුවොත් එහෙම ඒ සමාධි ශක්තිය නිසා අර කෙලෙස් යටපත් වෙනවා. කෙලෙස් ආ කියන්නේ කෙලෙස් කියන්නේ සිතුවිලි මට්ටම උඩට එන්නේම නැතුව යනවා. එතකොට ඉතින් හානි කරයි. මොකද මේකෙන් අදහස් වෙන්නේ නෑනේ මේව නැහැ කියන. ඒක තියනවා තමයි. මේක මන්දි වශයෙන් ආශ්‍රව ධර්ම වශයෙන් අනුසේ ධර්ම වශයෙන් තියෙනවා. ඉතින් ඒවා අපි පොඩ්ඩක් මතු කරගන්නත් ඕනේ. මොකද මතු කරගත්තේ නැත්නම් ඕක දුරු කරගන්න විදිහක් නැහැ. ඒක දැක දැක ප්‍රහාණය කළ යුතු මේ ටෙරිස් මට්ටමක් තියෙනවා. ඒ නිසා පරණ කරුණාවේ වාඩි වෙන්න දැන් කැක්සිට්නේ සිදුවියාවක් මට ප්‍රශ්නයක් නැහැ. අපි දැක්කත් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක දැන් සහැල්ලුවෙන් ඒක දිහා බලන්න දීමක් විතරයි පරයන්ක සිද්ධ වෙන්නේ. ආයි පරයන්ට කියලා දෙයක් නැහැ ඉතින් ඒක බලනවා. සක්මණේදී toy දේවල් තියෙනවා. ඊළඟට අනිත් දෙදෙනා කටයුතු කරගෙන ඔය දෙනකොට toy වන්ටම වගේ ගන්න බලන්න. හැබැයි බලන්න තමන් එදිනදා කටයුතු කරනකොට ඒ කරපු කටයුත්තක් හරහා අපිට මොන සිතුවිලි ටිකක් එනවා. මම මේ දේ කරා. මේ දේ හරියට මම කරා හරි හොඳයි. මම හිතියේ නැත්තම් මේක කොහොම කරයිද මන් දන්නේ නැහැ. අන්න ඒ ඒ කරන්නේ අර නැවත නැවත අර ඒ අපි කරපු දේ හරහා ඔන්න අපි මමත්වය ගොඩනගනවා. අර පුද්ගල ස්වરૂපය ගොඩනගනවා. ඒතරක් තියෙන්නේ ඒකේ ස්වභාවය. ඉතින් අර එතන ඒ අපි අතෙන් සිද්ධ වෙච්ච හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ හොඳ දේ අරමුණු කරලා ඔන්න කෙනෙක් හදනවා. පුද්ගලෙක් හදනවා. මමෙක් හදනවා. ඉතින් අර වගේ තාම සිරුම් උපක්ලේශ මට්ටම් දැන් හඳුනාගලමින් යනවා. හඳුනාගලමින් ඒවට ආයේ විශේෂයෙන් පහර දෙන්න කියලා ලොකු දෙයක් කරන්න නැහැ. ඒක හඳුනගත්තම අපිව රවට්ටන්න බැරි වෙලා ඒගොල්ලෝ කරලා යනවා. ඒක ලොකුකන් දියලා වගේ යනවා. හැබැයි ඒව හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා අනිත් කටයුතු වල ටිකක් යෙදෙන්න. යදී වෙදී පොඩ්ඩක් බලන්න මේ මට පුළුවන් එක අභියෝගයකට මුහුණ දෙන්න. මට ගෙදරදී හරි කොහේරි රාජකාරියකට හරි මොකක් හරි. එයාල ඉස්සර වගේ නිකන් අභියෝග වලට මුහුණ නොදී නිකන් මගේ වැඩක් කරලා බලාගෙන ඉන්න මේ නේතුව. මට ප්‍රශ්න වලට දාලා බලන්න. අපි මේක අපි මන්නේ දැන් මේ අපිව අක්ෂර කරගන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අපිව සුද්ධ කරන්න බෑනේ අපේ හිත. ඉතින් මේ හිත සුද්ධ කරගන්න නම් මේ යත මන්දි වශයෙන් දැනගත් වෙලා තියෙන දේ ඒක යම් පමණකින් මතු කරගන්න. මේ මතු කරගන්න එතකොට අනිත් එක්ක කතා කතා බහම කියන්නේ ඒක අනිත් පැත්ත කටයුතු කරද්දී. දැන් අපි එකිනෙකා අතර තියෙනවනේ මතභේද තියෙනවනේ කෙනෙක් කියන එක අනිත් කෙනාට වඩා වැරදි නැත්නම් අපි අපිට කැමති දේ නම් අනිත් අය ඉන්නේ නැහැ. ඒ හැම දෙයක් පාසම අපි හිතේ ගැටීමක් වෙන්න පුළුවන්. ඒ ගැටෙන අවස්ථාව පාස බලන්න මොකද මම මේ ගැටෙන්නේ. කොහෙද මම අල්ලන්නේ? කොහෙද මට තාමත් නිකන් පෙළනලා තියලා පීඩාවක් දැනෙනවා. ඒ එහෙම හිත දිහා බල බල බල එතන එතන අතරින්නවා. සංඥා සේවා කියලා මම කවුද කියලා. එහෙම එතරම් පොඩ්ඩක් මම කියන වචනේ ඒක ඊට වඩා. ඊට බලන්න මේ ඔන්න දැන් කෙලස් ටිකක් ආවා. මේක ඇයි ආවේ? මේක ඇවිල්ලා තියෙන්නේ මම ඒ කියන්නේ මේ මට ඒ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් තියෙන ලොකු ලෝභයක්, ලොකු බැඳීමක්, ලොකු තණ්හාවක් නිසා වෙලා තියෙනවා. නැත්නම් මම මේ ඒ දවසේ කරපු කටයුත්තක් කරහා මම කැපිලා පේන්න යනවාද? අනිත්‍යව මේ අවතක්සේරු කරන්න යනවාද? මම මේ කියන්නේ මම මේ අවස්ථාවේ කියන්නේ මගේ කාර්ය හරහා මම කෙනෙක් වෙන්න යනවාද? අන්න ඒ වගේ එහෙම එහෙම එහෙම කරන්න තමයි සිදුවේ. අන්නේ ස්වභාවය හඳුනගන්න. ඊළඟට කෙනෙක් වශයෙන්, උද්‍යලයක් වශයෙන් දෘෂ්ටි ගතික වෙන්න විශේෂ සාධකයන් තණ්හා ප්‍රතිමාන පැති වලින් මේවා හඳුනගන්න පුළුවන් නම් මේකේ දැන තමයි පතලා තියෙන තණ්හාවද දැනට මේ වතුරා තියෙන මේ මාන්නයක් නැත්නම් දිට්ඨියක් ඔය විදිහට ටික ටික ඒවා හඳුනගන්න හඳුනගන්න ඒ එන සිතුවිලි වලට අපි මුලා කරගෙන තියෙන හැකියාව දුර වෙනවා එහෙම දුර වෙන්න දුර වෙන්න ආයෙ නැවතත් අර විවේක ස්වභාවය තව තහවුරු වෙනවා එහෙම තහවුරු තහවුරු කරමින් යනවා එතකොට තමයි මේක මේ දැන් බුදුරජාණන්සේ කියනවා ද්වේතාවකසරසුතුටේ හේම. චේතෝ විමුක්ති සම්පන්න අත පඤ්ඤා විමුක්තිය. දැන් මේ ඉස්සෙල්ලා අපිට චේතෝ විමුක්ති කියන වචන අවශ්‍ය වෙනවා. චේතෝ විමුක්තිය කියන්නේ හිතේ කෙලෙසුන්ගෙන් තොර අරමුණකින් කරවන්නවක් වෙන්න පුළුවන්. නමුත් අරමුණ සහිත මේ ධ්‍යාන වටමක් වෙන්න පුළුවන්. යම් සමාධි වටමක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ඊටාම සූක්ෂම වටමක්. ඒක මේ අපි හිත බලෙන් රද කරලා ගත්ත මට්ටමක් නෙමෙයි. මේ දැන් අපි මුල් අවස්ථාවක සමත භාවනාව කියන්නේ එහෙම. නීවරණ තද කරලා යටපත් කරලා නේද සමත සමාධිය කියන්නේ. එහෙම මට්ටමක් නෙමෙයි. දැන් මේ සමාධිය ඉතාලම සරල ඕනතක ගන්න පුළුවන්. එවිදිනවලක් ගන්න පුළුවන්. අමාලියක් කිව්වට ඒක තියෙන්නේ අරමුණ අරමුණ ඇසුරු නොකර හිත නිස්කලංකව තියෙනවා. ඉතින් අර ඒ මට්ටම හරි ස්වාභාවිකයි. හරිම හිතට නිදහසක් තියෙනවා. ආතති ආතතියකින් තොරයි. අතින් අන්න ඒ ඒ මට්ටමක අපි භාවිතා කරනවා කෙලසුන්ගේ තොර මට්ටමක නිකන් බේස් එකක් වගේ කෙලසුන්ගේ තොර මට්ටමේ ඒක තමයි නිකන් අපේ ශේම භූමිය. ඒ ශේම භූමියට අනුරූපව අනුරූපව දැන් ඔන්න කෙලස් මට්ටමක් මතුවේ. ඔන්න කෙලස් ටිකක් මතුවේ. ඔන්න සිතුවිලි ටිකක් මතුවේ. අන්න ඒ සිතුවිලි ඒ සිතුවිලි ටික මේකට සාපේක්ෂව අපි මේක දුරම රඳාගෙන ඉන්නකොට මේක ඇසුරු කරගෙන ඉන්නකොට හොඳට කැපිලා පේනවා. මොකද අපි ඉන්නේ ඊටාම පිරිසුදු කාලයක. නමුත් මේ ඇවිල්ලා තියෙන්නේ හරි ආධාරිතකයි කියන්නේ. හරිම ආධාරිතකයි. ඉතින් ඒකම මේගොල්ලෝ හැසිරෙන ආකාරය, අපි මුලා කරන හඳුන ආකාරය, ඇතිලෙන හැටි, වෙනස් වෙන හැටි, මේක නිකන් වැලක් වගේ ඇවිල්ලා තියෙන හැටි. එක එක විදිහට තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්න තේරුම් ගන්න මේවා මේවායේ තියෙන මුලා කරන ස්වභාවය අඩු වෙලා මේවායේ තියෙන සංස්කරණ ස්වභාවය වැඩිලා මේවා දුර වෙනවා. දුර වෙලා යන්න යන්න යන්න එතන ඒ දුර වෙලා යන්නේ අපි ප්‍රඥාවෙන් දෙන්න හේතුවහම. ප්‍රඥා ඇස එතනට යොමු කරාම තමයි ඒක දුර වෙලා යන්නේ. ඊට ප්‍රඥාවෙන් විමුක්ත වෙනවා. ප්‍රඥාවෙන් ගන්න හිත කියන්නේ මුලාවෙන් තිබිච්ච හැකියාව දුරු කරනවා. අවිද්‍යාව දුරු කරලා දානවා. මේ එහෙම එහෙම දැනුනේ ප්‍රඥාව මුල් කරගෙන හොඳට සතිය මුල් කරගෙන යන හිමින් ගමනක් තියෙනවා. දැන් අපිට කලබලේ යන්න බෑ. ඉස්සරහ දැන් මෙතන හදාගත්තා. හැබැයි දැන් වෙන කෙරෙන භාවනාවක් තියෙනවා. අපිට කලබලේට මොකද මාසයක් ඇතුළත මේ ඔක්කොම ටික වැඩ කරලා දානවා එහෙම කරන්න බෑ. මේවා තනිකර හේතු බල දහමක්. අපි මේ අර සත්‍ය බුද්ධ කියලා වශයෙන් අපි මෙතන හිතියට. ඒවාට මෙතන තනි කරම හේතු වල දහමක්. අපි හැදෙන හැදෙන විදිහට එතන එතන බල බලා දිගහැරෙන්න දෙන්නයි තියෙන්නේ. ඒක දිගහැරෙන්නේ අපි මොන අපි හදාගත්ත රාමුක පොඩු වෙලාවම මේ ගැන විතරයි කරන්න වෙන මොකක්වත් නැහැ කියන විදිහට මේක වෙන්නේ. දැන් පොඩ්ඩක් ඒකට දාලා බලනවා. මේ අනිත් අය කතා බහ කරලා, එක්ක කරලා, වැඩවල ඉඳලා බලනවා. මට පුළුවන් නේද අර මේ දැන් කියන්නේ ගාගන්න නතුව ඉන්නවා කියලා. ඇවිලෙන්න නතුව ඉන්නේ. අපි අපි අද්දේ කොහොමද තියනවද? අනිත් අය කොහොමද දානකොට අපි කොක්කක් දානවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ සංයෝජන කියන එකට උපමාවට ගන්න කොහොම? මේ කොපු 10ක් තියෙන අපි ආව. මේ කොපු 10ම මෙහෙම ඇවිලෙන්න බලාගෙනලා ඉන්නේ. සාමාන්‍ය පුතන් කියන ස්වරූපේ ඒක තමයි. මේ කොපු 10ම ඇවිලෙන්න බලන් ඉන්නේ. කවුරු හරි කොක්කක් දානවා අපිත් ඇවිල්ලා. දැන් ටික ටික වෙන්නේ කොහොමද කියන්නේ. ඉතින් අනිත් අය කොහොමද දානවා? කොහොමද දානවා අපි යන්නේ කියන්නේ. දැන් මෙහෙම ගත්තත් තියෙන්නේ. ඉතින් එහෙම ඉතින් කොහොමද දිගාරන්නේ කියන්නේ. කොහොමද දිගාරෙන්න කොහොමද දිගාරෙන්න කාලයක් යනවා. ඉතින් කලබලේ කරන්නේ. දිගහැරෙන්න ඉඩ දීලා එතන එතන විපස්සනා වෙනවා. එතන ඒක හඳුන් කියන්නේ අ කියන්නේ දැන් අර මොකද්ද මේ බන්දේකරත් සූත්‍රවලින් තියන්නේ අතීතං නාන් වාදමීය නප්පටිකාන්ති අනාගතං ජනතීතං පහීනන්තං අපත්තං ච අනාගතං කියන්නේ මේ අතීතයේ හිත හසුරවන්න එපා අනාගත මේ ප්‍රාර්ථනාව හිත හසුරවන්න එපා මොකද අතීතේ දැන් අවසන්ලා ඉවරයි අනාගතේ තම ආවේ නැහැ ඊට පච්චුප්පන්නංච යෝධම්මං තත්ත තත්ත විපස්සති අන්න මේ වර්තමානයේ ළමනේ ළමන ආරම්භය එතන එතන විපස්සනා කරනවා මොකද කියන්නේ? ඒ හින්දා අපි දැන් මේක භාවිතා කරනවා අපේ ඒ මේ ඒ සිතුවිලි වලින් එහෙම නැත්නම් කෙලස් වලින් තොර මට්ටම. භාවිතා කරන ඉතාලම සරල කෙලසුන්ගෙන් තොර බොහොම පිරිසුදු හිතේ මට්ටමක් දෙන්න. ඒක ඉඳගෙන මේ මේව මතුවෙන කරන්න එතන එතන පසන කරනවා. ඒක ආයෙ මේක හවුල් වෙනවා. මොකද නැති. හොඳයි. ඒක නිසා. තියා තමයි මාත් ඉතම මොකක්ද කියලා බලන්න. හොඳයි. හරි. අවසර කරු ස්වාමීන් වහන්සේ මම ටික කලක සිට භාවනා කරන කෙනෙක්. ආනාපාන සති භාවනාවේදී හුස්ම ආස්වාස ප්‍රස්වාස දැනෙනා දැනෙනා මිස උළුත උළුතොල්ලේ සැපෙන බවක් නොදන්නේ. පොතේ එයට උත්සාහ කළ නමුත් සොයා ගැනීමට අපහසු විය. ඉන්පසු මම ආස්වාස ප්‍රස්වාස පමණ දැනගෙන භාවනා කරනවා. ටික වේලාවකින් අතපය පිළිවැටි ශරීරයම එකට තදමින් ඇති බවක් දැනේ. එවලෙහිදී ශරීරයේ සැහැල්ලුවට එවලෙහිදී ශරීරයේ සැහැල්ලුවට ඇත. එවලෙහිදී කිසිම දැනීමක් නොදැනේ. දැනෙන විට මට තේරෙන්නේ උදරය සහ පපුව උස්වීම පමණයි. මෙය මා භාවනා කර මේ මා භාවනා කර ක්‍රමයේ වෙනසක් දැයි ඉතා නිහතමානීව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එච්චරම ප්‍රශ්නයක් පැහැදිලි නැහැ. ඒ කියන්නේ කමන්න හින්දා මම කියන්නේ මම ටික කලක සිට භාවනා කරන කෙනෙක්මි. ආනාපාන සති භාවනාවේදී හුස්ම ආස්වාස ප්‍රස්වාස දැනෙන දැනෙන දැනෙන අංශිකයට දැනෙනවා මිස උළුතොල්ලේ සැපෙන හැපෙන බවක් නොදැනිමි. පොතෙක් ඒක උත්සාහ කර නමුත් සොයා ගැනීමට අපහසු විය. ඉන්පසු මම ආශ්වාස ප්‍රශ්වාස පමණක් දැනගෙන භාවනා කරමි. ටික වේලාවකින් අතපය පිළිවෙති ශරීරයේ එකට පදවි ඇති බවක් දැනේ. එවැනිදී ශරීරයට සැහැල්ලුවක් ඇත. එවැනිදී කිසිම දැනීමක් නොදැනේ. දැනෙන විට මට තේරෙන්නේ උදරය සහ කකුල උස්වීම පමණයි. මේ මා භාවනා කරන ක්‍රමයේ වෙනසක් දැයි ඉතාම හිතමානව ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් ආනාපාන සතිය කරන බව තේරෙනවා. එතකොට දැන් හැපෙන තැනක් හැපීමක් ගැන බලාපොරොත්තු වෙනවා. හැබැයි දැනීමක් තියෙනවා. හැපීමක්ම අවශ්‍ය නැහැ. ඒක තමයි තේරෙනවා නම් දැන් හුස්ම ගන්නකොට අපිට මොකක්ද උදාහරණයකට කියනවා නම් හුස්ම ගන්නකොට අපිට මොකක් අපිට දැනෙන්නේ නිකන් සීතල. හුස්ම පිට කරනකොට දැනෙනවා හුස්ම. මේ හොඳම ප්‍රමාණය. අපිට මේක හරියටම මේ නාසිකාග්‍රේ හරි නාස්පුඩුවක හරි හැපෙනවා කියන එකම ඒ සංඥාවම ගන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා උත්සාහ කරන්න යුතු නැහැ. නමුත් අපිට තේරෙන්න ඕන ආස්වාසය නම් මෙන්න මේ ලක්ෂණය මේ තියෙනවා ආස්වාසය. ප්‍රස්වාසයේදී මේ ලක්ෂණය නෙවෙයි. කියන්නේ යම් ක්‍රමයකට අපිට වෙනකල හඳුනගන්න පුළුවන් නම් ඒක භාවිත කරන්න පුළුවන් මේ අපේ හිත රඳවත් රඳවා ගැනීම සඳහා අපේ හිත හොඳට එකඟ කර ගැනීම සඳහා ඒ ඒ අපිට තේරිච්ච අපිට අහුවෙච්ච ඒ ධාතු ලක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මොකද දැන් මේ ප්‍රශ්නේ උඩට. හැපීමක්ම අවශ්‍ය නැහැ කියන එක තමයි කියන්නේ. කාටද ප්‍රශ්නේ? දැන් අරකාන්සිතේ කොච්චර කතා කරනවද? අවුරුදු පහක් විතර කරනවා. එහෙනම් තාම කියන්නේ එක දිගට කියන්නේ හැමදාම ඒ කරනවද? මම හැමදාම ජීවිත කරනවා. ඒ වාගේ විතරයි. ඔව්. එතකොට මේ වර්තමානයේදී හොඳට හුස්ම රැල්ලේ හිත එකඟ වෙනවා. එතන වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී වෙනස දෙන්නේ මොකද දාලාවක් නැන්නේ. කය වේදනාව හිතන්නේ නැහැ. කය වේදනාව දැනෙනවා. ඒ වලට මේකේ අවධානය තියාගන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී අපි හිත හොඳට එකඟ වෙච්ච අවස්ථාවේදී ආස්වාසය දැනෙන්නේ සිද්ධ වෙන්නේ ප්‍රාස්වාසය දැනෙන්නේ සිද්ධ වෙන්නේ කියලා තේරෙනවා. ඔව්. වෙනස් තේරෙනවා. කියන්නේ මේ දෙකේ මේ දෙක වෙන්කලා හඳුනගන්න තවට පුළුවන් තාම. පුළුවන්. එහෙම තව ටිකක් ආස්වාසේ හොඳට පටන් ගන්න හැටි කොහොමද? වැඩ හරිය කොහොමද? අග හරිය කොහොමද? ඊළඟ ප්‍රසාස ප්‍රාසාසේ පටන් ගන්න කලින් නිකන් හිස් ප්‍රදේශයක් වගේ තියෙනවද? ඊළඟට ප්‍රාසාසය කොහොමද ඊටම සියුම් පටන් ගන්නෙ? ඊළඟට වෙනස් වෙන්නේ කොහොමද? ඊළඟට ඒක ආයේ ඒ දැනෙන ගතිය දැනෙන ස්වභාවය අඩු වෙලා දුර්වල වෙලා වගේ යන්නේ කොහොමද? ඔය විදිහට ඒ අවසන් ප්‍රසංස ක්‍රියාවලියේ මුලින්ම දැක ගන්න. නැත්තම් මුළු ක්‍රියාවලියම දැක ගන්න උත්සාහ කරලා තියෙනවා. මම ඉතිරාත නේද මුලකට අග වශයෙන් දැනුවා. එතකොට තේරුණා. ඒක තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? බලන්න මොකද වෙන්නේ? මොකද ඒක කරගෙන යනකොට ඊට පස්සේ සමාධිය කියලා හිත පිළ යන මම නොදෙවි ගියාට පස්සේ ඊට පස්සේ දැනෙනකොට මට අර මොකක්ද මොකක්ද නොදෙවි කියන්නේ දැන් නොදෙවි මම දන්නේ නැතුව මට මතකයක් නැති හුස්ම මෙයාවි යනවනේ ඊට පස්සේ ආයෙත් මෙයාවි යනවා කියන්නේ මොකක්ද නොදෙවි යනවා එතකොට ඒ හුස්ම නොදෙවි හාම මේ දැනෙන්නේ ආස්වාසය දැනෙන්නේ ප්‍රස්වාසය කියලා තේරෙනවා හිතක තේරෙන්නේ එතකොට ඒ අවස්ථාවේදී හිත කොහෙද තියෙන්නේ? අවධානය කොහෙද තියෙන්නේ? මේ උස්මරේ තමයි. උස්මරේ දැන් පේන්නේ නැහැ නේද? වැඩි ගිහිල්ලානේ තමයි. ඒ මේ හරියට පවත්තරගෙන ඉන්නේ අවධානය. එතන කියන්නේ. හොඳයි. එහෙම කොච්චරලා ඉන්න පුළුවන්ද? ඉන්න ටිකක්. එයා ඉන්න පුළුවන්. ඔව්. දැන් ආයෙත් ඉන්න පුළුවන්. එහෙමනම් පැය කාලක් ඉඳලා කයේ දැනනවද ඒ කයේ හොයාගන්න පුළුවන්ද බලන්න. දැන් කොහොමද කයද දින්දලා තියෙනවද? කයේ තියෙනවා නිකන් බරගතිය. නැත්නම් කයේ තියෙනවා එක එක තැන් වල ස්පර්ශ වෙන ගැතිය. දැන් අත් දෙක මෙන් කියනවා නම් අත් දෙක ස්පර්ශ වෙන එක තේරෙනවා. ඒක අත් දෙක රස්නේ තේරෙනවා. නැත්නම් එක අතට බර අනිත් අතට තේරෙනවා. පාදවල ස්පර්ශය හුදු තේරෙනවා. මේ විදිහට අර එකඟ වෙච්ච හිත පොඩ්ඩක් අර ඒ ස්පර්ශ වෙන ස්ථාන වලට යොදන්න. දේවල් කියන්නේ. ඒ ස්පර්ශයේ ස්ථානවලින් තාම හොඳට ප්‍රකටව දැනට හරිද වෙලා. දැනට හරිද වෙලා එතන නිකන් හිතන අතර කරගෙන ඉන්න. අතර කරගෙන චුට්ටක් බලන් ඉන්නවා මෙතන මොකක්ද සිද්ධ වෙනවා කියන්නේ. දැන් මේ තියෙන්නේ තාම මේ හරි සරල මට්ටමක්. දැන් එකඟ වෙච්ච හිතක් තියෙනවා. ඒකන වෙච්ච හිතට වැටහෙනවා කොහේද කලක අපිට කලවිලක් තියෙනවා. අන්නේ කලවීම හොඳට ලඟ වෙලා බලන් ඉන්නවා. මේ මේක මේ අයින් කරන්න බලනව නෙවෙයි. ඒක ඉගෙන ගන්න බලන්න. එතන හොඳට ලඟට බලන්න මෙයා කොහොමද වෙනස් වෙනවද? මේ විදිහට තියනවද? මෙයා පටන් ගන්නවද? ඒකම දැනගෙන තියෙන්නේ. ඒක නිකන් ඒකකයක් වගේ මේ මේ විදියක් වගේ තියනවද? එහෙම නැත්නම් මේගොල්ලෝ දැන් පපුව වගේ නදලනවද? කොහොමද කියලා. පොඩ හොඳට ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්න දිහා බලාගෙන ඉන්න. පොඩි දුරට යන පොද වෙලා ගියා, පොතේ වී ගියා කියන. එහෙම මෙන්න දැනට හිත යොදවනවා. තවත් දැනෙන තැනට ඉඳලා හොඳට බලාගෙන ඉන්නවා. කොහොම පොඩක් කරන්නේ? කොහොම පොඩක් කළා අර අපි හදාගත්ත එකඟතාවය දැන් අපේ කයේ තියෙන ඕනම තැනකට ශනිකව යොමු කරන්න පුළුවන් හැකියාව පදරනවා. දැන් මට දැන් මෙතන එකඟ වෙලා තියෙනවා. මට ඕන ඔන්න ධනහිස දෙමුණා. දැන් ගාන ධනහිස යොමු කරා ඒක බැලුවා. ඒක අවසන් වුණා ඔන්න මේ ධනහිස යොමු කරා. මෙතනත් බැලුවා. ඔය විදිහට අර දැනුත් ටික ටික ටික අර අපි එක අපි හදාගත්ත එකම බව. අපේ පාලනය ඇතුළත ගැනීමක්. අපේ අපේ උමනා වෙන හැසිරවීම කරන්න ඔය උමනා වෙන. සක්මන් භාවනාවක් කරනවා. ඒක ඒක කොහොමද කරන්නේ? ඒ කියන්නේ දන්නවා ඒක දැන් මම නිකන් ඉඳීම යනකොට මට ඒක නිකන් නිකන් ඉඳී ගමනකට ඒක කියනවා. තවන්නේ ඒකේ මෙනෙහි කරනවද තමයි මම දන්නවා මම දන්නවා මෙනෙහි කරනවා දැන් මම මෙයාට මම මෙනෙහි කරනවා උතනවා යනවා දබනවා නෑ ඒක මොකක්වත් උන්නේ නෑ මොකක්වත් නෑ බලන්න දැන් පොළොවේ කකුල වදිනකොට තමන්ට තේරෙනවනේ. ඒ ඒ තේරීමත් එක්ක ඉන්න පුළුවන්. දැනීමක් තියෙනවා. හොඳට අපි දැන් මේ ටයිල් එකේ මේ සම්මන් කරනවා නම් මේක දීකලනවා. සිසිලක් දැනෙනවා. ඒ සිසිලත් එක්ක ඉන්න තේරෙනවා. ඊළඟට මේ දැන් පාදයේ කොහෙටද මේ සිසිල දැනෙන්නේ ඉස්සෙල්ලා. ඇඟිලි වලද දැනෙන්නේ, විදුමටද දැනෙන්නේ නැත්නම් අර මේ ඒ යටිපතුල් ප්‍රදේශයේද කියලා හොයලා බලන්න. ඇඟිලි වලට කොයි ඇඟිල්ලද කියලා හොයලා බලන්න. ඒ මේ පොඩ්ඩක් බලන්න ඒක කරන්න පුළුවන් කියලා බලන්න. මෙහෙම එහෙම කළාම නැද්ද? මේ විස්තර බලන්න නේද? හරි. එහෙනම් ඒවා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් හොයන්න ඕනේ මේ යටිපතුල පොළවේ වදිනකොට මොන මොන දේවල්ද මෙතන තියෙන්නේ? කොහොමද මට ඒක තේරෙන්නේ? කොහොමද මම ඒක හඳුනගන්නේ? ඒක ඒ ඔක්කොම විස්තර ටික ගන්න උත්සාහ කරනවා. ඇවිදිනකොට. ඇවිද ඇවිදීම ස්වාභාවිකව ටිකක් හෙමින් සිද්ධ වුණාට වැඩක් නැහැ. හයියෙන්ම කරගන්න අවශ්‍ය නැහැ. ඒක ස්වාභාවිකව තමන්ගේ විස්තර බලන නිසා පොඩ්ඩක් තමන්ගේ ගමනේ වේගය බාලුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි විස්තර ගන්න උත්සාහ කරන්න. ඒ විදිහට ඊළඟට වක්කත් තොන් මොකද බලනවා. වක්කකුල එසුණාට පස්සේ දැන් දකුණු කකුලට බලනවා. දකුණු කකුලේ ඉදුණාට පස්සේ වම් කකුලට බලනවා. ඊළඟට ආයෙ දකුණු කකුලට බලනවා. ඔය විදිහට පුළුවන් තරම් වෙලාවක් පැය එකමාරක් හරි කරන්නේ. හොඳට ඔය දේ පුරුදු කරගන්න. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාර්ගයේ ප්‍රථම අත්දැකීම වූයේ දිගු කලකට පෙර සතිපට්ඨාන විපස්සනා භාවනාවයි. සති තුනක නේවාසික භාවනා කාලයකදී පිම්බීම හැකිලිම සහ වැඩි වශයෙන් වේදනා වේදනාවන් පස්සනාවට යොමු විය. භාවනා කාලයේ අවසන් අවසානයේදී සිත සහ කය සෑහළු වී පීතියක් මා භාවනාවට යොමු කළ අය කෙරෙහි කෘතඥ පූර්වක සතුටක් ඇති වෙනවා. මෙම භාවනාව දිගටම කරගෙන යාමට වෙනත් හේතු නිසා නොහැකි වූ අතර භාවනාවේ උදාසීන බවක්ද ඇති විය. නැවතත් මා භාවනාවට යොමු වූයේ මීට අවුරුදු කිහිපයකට පෙරය. එහිදීද පිම්බීම හැකිලීමෙන් පටන් ගත් නමුත් උදරයේ ඉතා දැඩි ස්වභාවයක් වරහන් ඇතුලේ විද්‍යාවක් බැඳාත්මින් චලනයක් නොතේරුණු අතර එය නවතා සම සමත ආනාපාන සති භාවනාවට යොමුවන ලෙස කමටහන් ලැබෙනවා. මුල් අවස්ථාවේදී ආස්වාද ප්‍රස්වාස ප්‍රබලව වැටුණු අතර පරිණාමයේදී සරිනිමිත්තේ සිත පිළිදෙවීම දියුණු වූ නමුත් ආස්වාස ප්‍රස්වාස කඩින් කඩ පමණක් වැඩේ. උස්මරණේ පහක් හයකින් පමණ එය නැති වී මද වේලාවකදී නාසිකාග්‍රේ වෙනත් තැනකින් වැටේ. සති නිමිත්තේ සිත හොඳින් පැවතුනද හුස්ම රැල්ල වම හා දකුණු නාස්පුඩු වලට මාරු වේ. ප්‍රස්වාස බොහෝ විට දුබලව වැටේ. මෙය තරමක වෙහසක් ගෙනදෙන බැවින් සමහර විටක මැදදී නවතා අනිත්‍ය වූ අසුභය වඩා නැවත ආනාපාන සතියට යොමු වෙනවා. භාවනාව දියුණුවී නොයන බවක් සිටේ. එකම තැන පවතිනාක් මෙන් දැනේ. මාකට වඩා සුදුසු වන්නේ සතිපට්ඨාන විපස්සනා භාවනාවදේ කුකුසද්ද පවතී. මේ தත්ත්වය පැහැදිලි කර මාගේ භාවනාව ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය කමඨහන් ලබා ගැනීම ඉතා ගෞරවයෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සවේවා. Thank mm-hmm. you. ආනාපානසතිය හැබැයි දැන් දැන් දෙකම උත්සාහ කරලා තියෙනවා. ආනාපානසතිය කොච්චර කාලයක් විතර දැන් මේ විදිහට අවුරුදු 3ක් විතර කරනවද කාලේ ප්‍රශ්නේ? ගොඩක් මවුට අතපාක සූත්‍ර කලින් පටන් ගත්තේ. දැන් දැන් දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ පිළිමෙත් කලින්ද ආනපනසතිය? ආනපන සතිය. ඒක පිළිමෙත් හැකිලිම දෙවෙනි වරට පටන් ගත්තා නමුත් අර තද උදරේ තද ගතිය දැනුණ පස්සේ වැඩි ඒක වරදක් නෑ. එතකොට උදරේ තද ගතිය දැනුණ පස්සේ ඊට මොකද කරන්න කියලා දැන් කරේ. අපිට දැන් මෑනියන්ට තද ගතිය හිත නතර වෙන්න පුළුවන්. තද ගතිය දැන් අපි දුක දැන් ඔන්න තමයි ඉස්සෙල්ලා මේ කාලයකදී මේකේ චලන ස්වභාවය වැටෙන්න පුළුවන්. කාලයකදී මේ කදගතිය වැටෙන්න පුළුවන්. කාලයකදී නිකන් අ මොකක්ද කියන්නේ කම්පණය වීම කැටි කැටි කැටි යනවා වගේ වැටෙන්න පුළුවන්. කාලෙකින් තවම ප්‍රශ්නයක් කරේකට මේ හැම දෙයක්ම බැලන්ස් වෙනවා. දැන් අපි අපි හිතුවොත් මට මුළු මුළු ජීවිත කාලෙම මේ උදේ පින්දින හැම භාවනාව කරද්දී මට දැනෙන්න ඕනේ චලනයට කියලා හිතාගත්තොත් බැලුවා. මේ ධාතුන්ගේ ලක්ෂණ සම්බන්ධව අපිට කිසිම පාලනයක් නැහැ. ඒ පාලනය නැති බව තමයි තේරුම් ගන්න තියෙන්නේ. පාලනය නැති ස්වභාවයමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මට තේරෙන දෙයක වැලියම ඉල්ලනවා හැම වෙලෙසම චලනය. චලනයක් තේරෙන්න ඕනේ මට කියන එක ඉල්ලීමක් වශයෙන් තියෙනවා. එහෙම කොහොමද? ඒ දිගට තව යන්න බැරි වගේ ගැටියක් තියෙනවා. ඔව් ඒක දැන් චලනයක් වුණ අවශ්‍ය නැහැ. නමුත් මේකේ ගිහිල්ලා ඔන්න දැන් ඉස්සරහට නෙවීමක් එහෙම නැත්නම් ඉස්සරහට පිම්වීමක් එහෙම නැත්නම් කම්පන වීමක් නැත්නම් තද තද වීමක් කියලා ප්‍රායෝගික තද ඔව් තද වීමක් එහෙම එහෙම දැනෙනවා. තද වීමක් තමයි තියෙන්නේ. දැන් මේ තද වීම අපිට මුලදී ඉතා සියුම් වශයෙන් දැනෙනවා. ඊළඟ ටික ටික ටික තද වීම වර්ධනය වෙනවා. ඊළඟ අන්ත අන්තිම තැනට ඇවිල්ලා ඔන්න ඒක නතර වෙනවා. ඊළඟට ආයෙ තද වීම ඔන්න දැන් ඒ දෙරෙන්න නැතුව කියනවා. ඒ තද වෙච්ච ස්වභාවය ඔන්න දැන් ලිහිල් වෙනවා. එහෙම දෙනවද? තේරුම් ගන්න. දැන් බලවත් ඒ කියන්නේ දැන් කියන්නේ වර්තමානයේ උත්සාහ කරනකොට ඒක තමයි තියෙන්නේ. ඒ තත්ත්වෙටම එනවා. එනවා. ආනපනසති කරනවා මොකද වෙන්නේ? මම සානපන සතිය පටන් ගත්තාම මුල් කාලේදී නම් මේ හුස්මරල් ගන්න අමාරු වුණා තේරුම් නැතුව තිබුණා පස්සේ ටික ටික ඒක තේරිලා අර විදියට මේ හුස්මරල් ටික වෙලාවකින් හුස්මරල් හතර පහක් හයක් යනකොට ආයෙත් වැටි ගියා ඊළඟට නාස්පුඩු දෙකෙන් දෙක ඒ ඒ ඒ වැටි ගියාමද හිත වෙන වෙන අරමුණු වලට දුවනවද නැත්නම් මෙතන නතර වෙලා වගේ තියෙනවද? නෑ අරමුණු වලට දුවන්නේ නැහැ. සති නිමිත්තේ තියාගෙන ඉන්නේ. يعني ආසනාගත ප්‍රදේශයේ හිත රතවගෙන ඉන්නවා. මේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හරි. එහෙනම් ඒ ඒ ඔස්සේ යන්න. අනාපානසතිය ඔස්සේ යන්න. ඉහිල්ලා අපි නම් හුස්ම රැල්ල වල තරන්න වැටෙනවා. හුස්ම රැල්ල පහක් හොඳට වැටෙනවා. ඊටසේ වැට හිරියන. ඒ වැට හිරියාට මේක වැටෙන්න ඕනේ කියලා. මේක ආයි දැනෙන්න ඕනේ කියලා නීතියක් දාන්න එපා. එහෙම නීතියක් වුණා. ඔන්න දැන් ඊටාම දැනුණා. නමුත් ඒකට ඊටාම සූක්ෂම වෙගෙන ගියා. නොදැනී ගියා. නොදැනී ගියා ගියාට පස්සේ අලුතෙන් හුස්ම හයියෙන් අරගෙන මේක වටහා ගන්න. තේරුම් ගන්න යෑමක් නොකර. මොකක්වත් ඉල්ලන්නේ නැතුව පොඩ්ඩක් ඒ සංසර්ග ස්වභාවය තුළ හිත රඳවගෙන ඉන්න. මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ රඳවගෙන ඉන්න. මෙතෙක් කාලයක් කොහොම يعني රඳවගෙන ඉන්නේ නැද්ද? රඳවගෙන ඉන්නවා සතියෙත් එහෙම තියාගෙන ඉන්නවා. ඒක වෙන තැනකින් ඕස් මරවල වැටෙනවා. ඒ ඒ මොකද? නාස්ත දෙපැත්තේ වැටහෙනවා නම් පොඩ්ඩක් ආයෙත් බලන්න. බලන වෙලාව ඒකත් සමහරවිට ඔබ නිකන් ආයෙත් ඒකත් නොදැනී ගියා නම්. කියන්නේ මේ මේ දැන් මෙතන නොදැනී ගියාට පස්සේ කයේ වෙනදනක් දෙනකොට එකපාරට දෙක දාන්න එපා. ඒ වෙනුවට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හුස්ම රැල්ල බලලා හිටියා. ඒක දැන් මොන නොදැනී ගියා. නොදැනී ගියා තමයි ටිකක් වෙලා මේක තමන්ට කවුරු වෙනකන් නාසිකාග්‍ර ප්‍රදේශයේම හිත රඳවගෙන ඉන්න. හිත රඳවගෙන ඉන්න ආයේ ඒකට අන්තිම අරමුණක් නොතිබුණාට ප්‍රශ්නයක් නැහැ. අන්තිම අරමුණක් ගන්න යන්න එපා. හිත පොඩ්ඩක් රඳවගෙන ඉන්න. ඒකයි 15ක් 20ක් 30ක් රඳවගෙන ඉන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට අන්න කයේ යම් තැනකට දලා දැන් අර කලින් කෙනෙක්ට විස්තර කරා වගේ කයේ දැනෙන දේවල් අපිට නිරීක්ෂණය කරන්න මේ එකක බව පහදා ගන්න පුළුවන්. වේදනාව දැනෙනකොට ඒකට එතන බලාගෙන ඉන්න පුළුවන්. වේදනාව තියෙනකන් වේදනාවක් කියලා මම කියනවා. මෙන්න ගන්න අවශ්‍ය නැහැ. මේක මේ කියනවා අනිත් ඇයිද මොකද අසිදාරණක් කරලා කියන්නේ. මෙහෙස් මෙහෙසක් දැනෙනවා කියලා දිගට ප්‍රශ්නවලට එන්නේ නැතුව දිගට මෙන්නකොට ඒ වේදනාවට වෙහසක් වගේ දැනෙනවා. ඒක නවත්තලා අර සුබේ කරනවා. අසුබ නම් කරන්න එපා. ඒක අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ. කියන්නේ මේ මෙතන ඇවිල්ලා ඉන්නේ කියන්නේ නිකන් තමන්ගේ මානසික වාදී. දැන් මේක නිසා වෙහසක් ඇවිල්ලා තියෙනවා. වෙහසක ආයි අසුබයක් ගන්නොත් තවත් වෙහසක්. තවත් දෙයක් හිත විවිසක් තවත් දෙයක් හිත පසුබාර ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒවත් බුද්ධාගම. ඒක බුද්ධාගම අවශ්‍යයි. මොකක්ද? දැන් මේ පුරවන්න අපේ හිත නතර කරගෙන දැන් සැහැල්ලුවෙන් ඉන්න සැහැල්ල එක නිතර නිකන් අවවාදයක් දෙන්න එකට ගියාට පස්සේ මොකද තෝරන්නේ මේ තියෙන සත්‍යදේ මේ තියෙන සැහැල්ල වලට හොඳටම ප්‍රමාණවත් මට ධ්‍යාන වලත් නෑ මාර්ගඵල වලත් නෑ මොකක්වත් වලට මේ තියෙනක හොඳට නැති කියලා මට මේ හිතට අවවාදයක් දෙන්න මේ තියෙන සලාය හොඳට වැරදි මට ආයේ ආසාව වසාව දෙන්නේ නෑ කියලා පොඩ්ඩක් මෙතන හිත නතර කරගන්න ආයේ මොකක්වත් යාර දෙන්න අවශ්‍ය නෑ පොඩ්ඩක් කොහොම ඉන්න ඉන්න දෙනවා අපි අපි අත හොදා ඉන්නවා හිත ලස්සනට කර නිකන් පුරුද්දක් කරගන්න. ඒ කියන්නේ නතර වෙලා මේ සහනශීලීව බොහොම සැහැල්ලුවෙන් ඉන්න එලා පුරුදු වෙනවා. අපි අපි ඒක අනුග්‍රහ කරනවා. අපි ඒක නැතුව අපි අපි ඔතෙන්ද එක එක දේවල් සාමාන්‍ය උසගතේ පොඩ පෙරකුදු පොඩ පෙරකුදු කරනවා. අපිට තේරෙනවා නම් මේක මෙහෙම කරා නම් හොඳයි. අසුබයක් ගමන හොඳයි. මරණ සතියක් ගන්න හොඳයි කියලා අපි අර තියෙන ස්වභාවය ඔක්කොම ආයේ අවුල් කරගන්නවා. එහෙම මුකුත්ම කරන්න එපා. මෙතන ගියාම පස්සේ එතන තියෙන සංසිඳීම වෙන එකකින් ගන්න බෑ. අසුබේකින් ගන්න බෑ. අසුබේකින් කරන්නේ ඊට වඩා ආත්මසින් වෙනස් දෙයක්. අසුබේ ඉක්ම කරන්නවත් එපා දැන්. මෙතන හිත රඳවන්නේ ඉන්න. ඔන්න සැලසෙන්නේ ඉන්න. විවේකීව ඉන්න. විවේකීව ඉඳලා ඒක විනාඩි 20ක් පවත්වා ගන්න පුළුවන් නම් බලන්න කයේ දැනෙන වේදනාව දැනෙන්නේ නැතුව ඒ වේදනාවට හොඳට නිකන් ළඟ වෙලා අනුගේ වේදනාව දිහා බලනවා වගේ බලන්න. එයා එයා කොහොමද පටන් ගන්න වෙනස් වෙන්නේ කොහොමද ඒවා කැඩලා පේනවා නම් ඒවා ඒක තේරුවාද කියන එක පොඩ්ඩක් ඒකින් ඉගෙන ගන්න. ඒක අවධානය දෙන්න යොමු කරලා බලන්න. සක්මන් භාවනාවක් කරනවා. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන භාවනාවට වාඩි වී ආස්වාස ප්‍රස්වාස කීපයකින් පසු ආලෝක රටාන් සහ වෙනත් ආලෝක මතුවීමට පටන් ගනී. මේවා දිහා බලා සිටීමට හැකි නමුත් ආනාපානයේ ඇතුළතින් දැනෙන බව වැටහේ. ඉන්පසු සිටිවිලි දරාගෙන ආවත් ඒවාද ඇවිත් යනවා බලාගෙන සිටිය හැකිය. මම එම සිතුවිලි වලින් මට එම සිතුවිලි වලින් කිසිදු කරදරයක් නැත. සිතුවිලි සිතුවිලි වලින් පසු නැවත යම් කල්පැහැති පසුබිමක් සහිත තැනකට පැමිණේ. එවිට ටික වේලාවකින් නැවත ආනාපානය දැනීමට පටන් ගන්නේ. පසුව නැවත මේ සිදුවේ. පැයකට විනාඩි 30ක් පමණ කාලයක් සිටින්නේ පෙරකී කල්පැහැති පසුබිමෙහි. මෙය නිවැරදිද? ඊට පස්සේ කියනවා පෙර අද්දකින් දෙකක් ගැන කියලා කරා. මේ මේකට වඩා හාත්පසින් වෙනස් දේවල් නේද? ටිකක් වෙනස්. මීට පෙර මෛත්‍රී භාවනාව හා ආනාපාන කරන අතරතුර මුළු ශරීරයම යම්කිසි චලන රැගෙන ස්වභාවයක් කිහිප වරකදීම දැනේ. පැයකට 6ක් 7ක් විතර දැනේ. නමුත් පසු කාලයේදී ඒ වෙනස් විය. සිතවිලි සමූහයක බැස සිටින අවස්ථාවක ඒ සිදුවීමෙන් එම සිතුවිලි නැති වී යයි. මෙය පැයකට දෙවරක් පමණ සිදුවිය. ඉහතකී සිදුවීම ගොඩාක් වාරයක් සිදුවීමෙන් පසු පහත සිදුවීම සිදුවිය. දැනට සති හතරකට පමණකදී ආනාපානය කරන අතරතුරදී මාකට නිින්ද ගියාද කියා මා නොදන්නේ. නමුත් එක පාරකට හිස මතට අකුණක් වැදුණක් මෙන් මුළු හිසම ක්ෂණයකින් ඉව නොහැකි අන්දමේ හිස් භාවයක් සහ අති පිරිසිදු ස්වභාවයක් දැනේ. ඉන්පසු විනාඩි 40ක් පමණ කාලයක් භාවනාව කරගෙන ගිය අතර කිසිදු සිතුවිල්ලක්වත් වෙන කිසිදු රූපයක්වත් නොයනදී. භාවනාවෙන් නැගිට පසු එම සැනසීම සහ අමුතු ප්‍රීතියක් මුල් දවස තුලම රැඳී පැවතියේ. පසුව කෙතරම් උත්සාහ කළද නැවත එම අවස්ථාව නොලැබිනි. එදා පටන් සිතට දැනෙන සිතුවිලි වල නොබැස මට සිතුවිලි දැකිය හැකිය. භාවනාව පහසුය. කාර්මිකව පහදා දෙන්න. ඒ වගේම සරණයි. වෙන්න තියෙන මට්ටම ඒ කියන්නේ නැවතනත් අපි ඉන්නවනම් මේක එන්නේ නැහැ. එහෙම නැත්නම් අපි අපි යම් අත්දැකීමක් ලබලා ඊළඟ පරයන්කේදී ඊළඟ බලාපොරොත්තු වෙනවා. අර කලින් ගත්ත එක මට එන්න ඕනේ. ඒලා ඉතින් ඉන්නකොට එන්නේ නැහැ. <laughs> ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ කියන මාර්ගය අතහැරිලා තමයි එනවා. ඉතින් නැත්තම් හම්බ වෙනවා. ඉතින් ඉල්ලන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. ඒකට ඒ ඒ මට්ටමට ධ්‍යානත් අරගෙන යන්නේ. ඒ නිසා මේ අත්දැකීමක් ලැබිලා තියෙනවා. ඒකට අපේ හේතු ටික සම්පාදනය කරන එකයි. මේ ඔතන බලන්න මේ කටහරි ලක්කයක් මේ ඉවරක් කියන්නේ. විශේෂයෙන් කරන්නේ මේ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරන එක. ඒ කියන්නේ තමන් මේ කටයුත්ත කරනකොට කොහොමද දැන් ඒ යම් මට්ටමකටපත් වුණානේ ඒ මට්ටමකටපත් වෙනකොට කොහොමද ඒ ඒ පරයන්ගෙන් තම හේතු ටික සම්පාදනය කරන්නේ තම කොහොමද ආනාපාන සති දිහා බැලුවේ හුස්ම රැල්ලක් පාසා දිහා බැලුවද ඊළඟට ඒක මුල බදාලා බැලුවද ඊට ඒක හිත නිකන් කරන වෙලාව වගේ තිබුණා කියලා අර ඒ පැත්තට එන්න කලින් පාර පොඩ්ඩක් මේ මෙලී කරනවන්න ගන්න පුළුවන් ඒක නැත්තම් සරලව ආයි මුලින් දයන්න පුළුවන්. ඒ මුලින් දයන්නකොට ඔක නැවතත් මතු වෙනවා. ඒ නිසා මේ කිසිම බරක් ඇති කරගන්න එපා. අතකිම ළඟ තියෙනක හොඳයි. හොඳට අර අරමුණකින් තොරව හිත ඉන්න දැන් උත්සාහ උත්සාහය දරලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් නැවත නැවත ඔක මෙන්න ඉඳ හරින්න ඕනේ. නැවත නැවත අරමුණක් ඇසුරු නොකර ඉතාම පවිත්‍ර, ඉතාම සරල, සැහැල්ලු බවට හිත එන්න ඔන්න එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රීතිය තමයි තමයි තේරලා තියෙන්නේ අපුණක් ඇතුළු වගේ. නිකන් දිශා මාරුණා වගේ. උඹට දැනෙන්න තියෙනවා. ඒක නැවත නැවත වෙන්න ඉඩ හරින්න ඕනේ. ටික ටික ටික ටික ටික අන්න ඒක පහසුවෙන් වෙන්න ගන්න. ඉතින් ඒකට අපි හේතු සම්බන්ධනය කරලා තියෙනවා. අපි අර ඉල්ලන ඉල්ලන ගියාට ඒක හම්බෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පටන් ගන්නේදී වේගයෙන් එහාට මෙහාට ගමන් කර පඨවි ආපෝ වායෝ තේජෝ යන ධාතුන්ගෙන් සෑදුනා වූ මේ ශරීරය මෙතන සිටගෙන සිටිමි. සිතද මෙහි තැන්පත් වී වේයයි මෙනෙහි කරමි. ඉදිරියට ගමන් කරමින් පාදයේ ස්පර්ශ වන තැන්වලට සිත යොමු කරනවා. සිත පිට යන අවස්ථාවක් දැනුණොත් නැවත මුල් විදිහටම ස්පර්ශයට සිත යොමු කරනවා. මෙසේ දිගටම කරගෙන යන විට සිතේ තැන්පත් ගතියක් ඇති වෙන බව වැටහි. හිතටත් ගතටත් හරිම සැහැල්ලු ගතියක් දැනේ. දැස් පියවේ. ශරීරය පාවින් යනවාමින් දැනේ. පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. සමබරව පුදුවේ වාඩි වී කාට සිත යොමු කරන්න. වේගෙන් ආස්වාස ප්‍රස්වාස කර නිමිත්ත වන පිම්බීම සහ ඇතිවීම කෙරෙහි සිත යොමු කරන්න. වේගෙන් ආස්වාස ප්‍රස්වාස කර. හොඳින් සක්මන් භාවනාවේ යෙදී පරයන්කයට වාඩි වී විට පෙරමින් වැඩි වේලාවක් නොගොස් ඉක්මනින් සතිමත් වේ. ඒ අවස්ථාවේදී නිමිත්ත හෝ හුස්ම රැල්ල නොදැනීම යයි. හුස්ම ගන්න බවවත් නොවැදෙහි. ලොකු නිින්දකට වැටුනාසේ හැඟේ. කිසිම වේදනාවක් අපහසුාවක් නොදැනේ. ශරීරයක් නැතිසේ හැඟේ. ඉඳ හිට පරිසරයේ ශබ්ද සියුම් සියුම්ව ඇසේ. ඔළුව පහළට රැගෙන බව දැනේ. හොඳින් සිහිය තිබෙන බව මට හැඟේ. වරහන්නේ ඇතුළේ නිදි නැති බව. මෙසේ බොහෝ වේලාවක් සිටිය හැකිය. මෙසේ දිගටම සිටින විට නිින්දෙන් අවදි වුණා මෙන් සමාධිය නැති වේ. මලමිනියක්සේ දිගටම සිටින විට නැවත සමාධිය ඇති වේ. මෙසේ ඇති වෙමින් නැති වෙමින් හැකියතාක් වෙලාවක් භාවනාවේ යෙදෙන්නේ. සමාධිය නැති අවස්ථාවල ශරීරයේ වේදනා දැනේ. මුළු ශරීරයම කරන්ට් වැදුනාසේ එකපාරටම ගැසී යයි. දරු ස්වාමීන් වහන්සේ මා කරගෙන යන භාවනාව ඉදිරියට යෑමට වහන්සේ උපදෙස් පතමි. වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඊතරම් ඉලක්කනේ මෙතනදී අපිට මේ විදුහලක් ගන්න තියෙන්නේ උදව්වක් ගන්න තියෙන්නේ සක්මන් භාවනාවයි. සක්මන් භාවනාව ඒ නිසා දැන් තමන්ට ඉස්සෙල්ලා නොවැටහිච්ච දේවල් වැටහෙන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ට ඉස්සෙල්ලා හසුනේ යම් ප්‍රදේශයක විතරක් නම් ඒ ස්පර්ශ වෙනකොට කකුලේ කියන්නේ පොළොවත් එක්ක සම්බන්ධ වෙනකොට තමන්ට ඉස්සරහ ඉස්සෙල්ලාට මේ යම් ප්‍රදේශයක විතරක් නම් මේ අනිත් ප්‍රදේශවලත් තේරෙනවා. ඒ නැත්නම් මේ වැටහිච්ච එක තව සිව් වෙලා තේරෙනවා. ඒක කොහොමද අතර වෙලාගේ අවසන් වෙලා යන්නේ. මේ වගේ පොඩ්ඩක් තව හිත ඒ තැනට තාම සූක්ෂමව සියුම්ව යොමු කරමින් ඒවැ තව තව විස්තර ටික බලන්න ගන්න. ඒ හරහා හොඳට සතිය අවදි වෙනවා. සතිය අවදි කරගෙන ඔන්න නැවත පඩයට පවුනන්න ගියාම අර හිත හිස කලන්නගෙන ඒවා බලක ගන්න පුළුවන්. මොකද එතන වෙලාදී සමාධියක් ඉස්සර සමාධි මට්ටමේ ඉස්සරහට තියෙනවා සතිය අභිභවා. සතිය අපි මෙතනින් හදාගන්න ඕනේ විශේෂයෙන්ම සම්මදහා තමයි තියෙන කරන්නේ. ඒ හැර ඒ කියන්නේ සතියේ ඒ ටික හදාගන්නේ නැතුව පොඩ්ඩක් ඉස්සරහට යන අමාරුයි. ඒ නිසා සක්මන් භාවනාව කියන වැඩිපුර එදිනා. සතිය අවදි කරගන්න. ඒ අවදිමත් භාවය හරහාමයි අර එන බාධාව ජයගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන වටපිට බල බල යන විට දැස් පියවීම නැතිය. ඉහි දැස් පියාගෙන බැලුවොත් ඇරීම තරමක් අපහසු නමුත් කළ හැකිය. වටපිට බැලුවද සියලුම දේ හඳුනා ගන්නා නමුදු තවද වාක්‍යයක් එකතු නොකරයි. අද නම් එකම අවස්ථාවකවත් එකතු කළේ නැත. බිම බලාගෙන ඉදිරියට බලා යන විට ඇස් පියවීමේ ගැටලුව විසඳියේ. සමාධියද හොඳය. සාත්‍තික සාමාන්‍ය භාවනාවේදී මානසික සංසුන් කළ විට ප්‍රචාර සමාධි මට්ටමට පැමිණේ. පසුව මට හැඟෙන ආකාරයට විපස්සනා සමාධි මට්ටමට සිතපත් වේ. ඒ සමාධියෙන් සිටගෙන ඕනෑම දෙයක් විදර්ශනා කළ හැකිය. ඒත් සමාධිය විහිදී නොයයි. සාමාන්‍ය අනුව නොපැමිණේ. සෑහෙන වේලාවක් සිටිය හැකිය. එහෙත් සමහර විට හිතට ඉතාමත් තදින් දුක් පණිවිඩ මා එදිනෙදා කළ යුතු ඇතිදේ ලෙස මා ඉදිරියේ පාවී යන්නාසේ දැනේ. තදින් දුක් පණිවිඩ එක් වාක්‍යයක් ලෙස මා ඉදිරියේ පාවී යන්නාසේ දැනේ. එයට මා වහන්සේගෙන් පළමු දවසේ මිනිසුන් කර්ණනා. ඊළඟට උපචාර සමාධි தත්වයක් සමගම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළමු ධ්‍යානය ආරම්භ කර විට උපචාරය තව තවත් ප්‍රකාශ වෙයි පළමු ධ්‍යානයට වැඩි ගන්න. ධ්‍යානාංග භාෂේ විස්තර කර පරිදි බලමින් එහි විසීමද සුවදායකයි. විතක්ක ਵਿਚාර පිටට බරක්ව දැනේ. දැනන විට දෙවන ධ්‍යානයේ සිතපත් වේ. මෑතකදී පරණ එක පළවන ධ්‍යානයේ පමණක් වැඩිපුර උත්තර නිසා දෙකට මදකට පමා කරෙමි. වහන්සේට තෙරුවන් සරණයි. නිරෝගී සම්පන්නිය ලැබේවා. එතන දෙකෙන් එකක් භාවිතා කරන්න පුළුවන් ඉතින් තමයි හොඳටම විශ්වාස කරනවා. මේ අත්දැකීම නිකන් හිත පත්වකට කළා හිත හිත ආරෝපණය කරගත්ත එකක් නෙවෙයි. අවුරුද්දේ ආනාපාන සතියේ ගෙනලා හුස්ම රැල්ලක් පාසා බදලා අවුරුදු ගානක් තිස්සේ වෙහෙසිලා හොඳට අපේ ඒ හොඳට බලපල ඉඳලා ඒ හරහා හොඳට ඉන්දිය ධර්මයට දිනු වෙලා අපිට විශේෂයෙන්ම අපිට සමාධි දිනකක් හොඳට ඇවිල්ලා ඒක හොඳට උන නිවන් වුණා. ඒක හොඳට දැසගත්තා නේද? ඔන්න ඒකේ තියෙනවා කියන විතක්කවත් කර ਵਿਚාරවත් කර ප්‍රීතිසුඛ ඒකාන්තක අපිට හොයාගන්න පුළුවන් වෙනවා. මේ ඒ මට්ටමත් තේරෙනවද කියලා මට දැන් අහන්න වෙනවා. තාකේ ප්‍රශ්නේ දැන් අර මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාව වලදී කරන්නේ හිටියේ දැන් ආනාපානසතිය කරනවාද මෛත්‍රී භාවනාව තමයි කරේ එන්නා සම්හන්ත බුදු ගුණද මෛත්‍රියද මරණයද තුනම කරා අවසානයේ ඒ අරමුණු වලින් උදර වෙලා සුනන්දරලා හිත එකතෙන් වෙලා ඊපස්සේ තමයි උපචාර සමාධි මට්ටමට එන්නේ ඊපස් උපචාර සමාධි මට්ටමේ උපචාර සමාධිය කියලා තමයි හඳුනගන්නේ කොහොමද අරමුණු නැතුව යනවා ආලෝකය නල්ලලේ ඉඳන් දපට ආලෝකය වීදෙනවා වගේ පේනවා ඒකත් එක්ක අර සුදන් රැල්ලයි ඒකයි එකට යන්නාසේ දැනෙනවා ගිහිල්ලා සුදන් රැල්ල නැති ගිහින් ඒක විතරක් ඉතුරු වෙනවා ඊට පස්සේ මොකද ඊට පස්සේ සාමාන්‍යයෙන් අර විදර්ශනාට යනවා කියලා තමයි මට හිතෙන්නේ ඊට පස්සේ යන සමාධිය තුල ඉඳන් මට විමර්ශනය කරන්න පුළුවන් දැනෙන ඇඟිය තුල දැනෙන දැනීම් ඒක විමර්ශනය කරන්න පුළුවන්. ඒක ඒක කරලා හිටිය පළකට. ආ දැන් මට දැන් ඉඳගෙන ඉන්නකොට මට හලගෙනවනේ. ඒක ඒක කරවලනේ. හදේ දැනෙන දේ මම බලනකොට ඒක කැඩි කැඩි බිඳි බිඳි යන විදිහක් දැනෙනවා. ඊට පස්සේ පල්ස් රේට් ඒවා දාත් දෙකකට වැඩෙනවා නම් ඒක ඒ විදිහට දැනෙනවා. එතකොට ඒ වගේ දේවල් බලන්න පුළුවන්. බලාගෙන ඉන්නකොට ඒක හැමිට හැමිට හැමිට නැතු වෙනවා. හොඳයි. එහෙම කරන්න මම හිතනවා. එහෙම එහෙම කොච්චර කාලෙකට කරලා? ආ සම්මාස එකකින් දැන් අම් පහක් හයක් හරි කරනවා. හොඳයි. ඉතින් මේ හැබැයි ආනාපාන සතිය උත් කරන්න අරගෙන මාස එකමාරක් දෙකක් අතර කාලයක් තමයි ආනාපාන සතිය උත් කරගෙන. නමුත් මම ඒක සරයක් සතියක් විතර ගිරිමානත් සූත්‍රය හුරු කරන්න මේ වාසිකව නැවතිලා පොඩ්ඩක් ඒක කරා නම් දෙක ඉවර වෙනකම් කරන්න හැකියුනේ භාගයක් විතර වගේ මුළු කාලෙම අදිනවා ඊට පස්සේ දැන් අර විපස්ස අර උපචාර සමාධියේ අවබෝධ වෙනකොට ඒ කියන්නේ අර පදවැම ප්‍රභාෂවල එළිය නැත්නම් සාමාන්‍ය ගාන එනකොට මම අරමුණු කළොත් විතක ਵਿਚාර පිස්සුවේ ගණිත සහිත පළවෙනි ධානය ඊට වඩා ගොඩාක් ප්‍රභාෂ්වර වෙලා මිනිස් කල වගේ වෙලා ඊට පස්සේ එතන ලැබු ගන්නවා. එතනදී එතන එතන ඒකට බහිනවද ඒක? නැත්නම් නැත්නම් නිකන් ඒක තමයි වෙතට එනවද මොන වගේද ලැබු ගන්නවා කියන්නේ මොන වගේ අදහසද? ඒක මම ඉන්නවා. ඒ කියන්නේ ඒකට හිත බහ ගන්නවා. හොඳයි. ඉතින් එතන ඉඳගෙන මට ධානාව බලන්න පුළුවන් විමසන්න පුළුවන්. හැබැයි එතන මේ මේ ධානාන්ද ගැන හොඳ වැටහීමක් තියෙනවා. හැබැයි එතන ඉඳගෙන අර මම හිතන විදිහට විපස්සනා සමාධිය වගේ විදර්ශනා කරන්න බෑ. එහෙම වුණොත් අගාලා ඒක ආය කඩාගෙන යනවා. අර අනුග ධානාව ටික ඊට පස්සේ මම ආයෙත්ලා එතන අරමුණු කරොත් එහෙම යනවා ආයෙ වැටෙනවා. එහෙම මම බලලා කියනවා. අරුණක් දාන්න බෑ. හරි. ඒ කියන්නේ කොහොමත්ම හොඳට ධ්‍යානයකට සමවදුණා ඒකෙදි විපස්සනා කරන්න බෑ. අනිවාර්යයෙන්ම සමාධියෙන් එළියට එන්න ඕන. ඒක ඒක නියමයක්. ඒක සමාධියක් කියන්නේ. විශේෂයෙන් සමත සමාධියක් කියන්නේ ආරමුණ තුළ හිතන ඒකාත්මීය වීමක්. ඒක ඒක තුළටම නිකන් ඒකත් එක්ක හිත ලොකුණා වගේ වෙනවා. එතකොට නිකන් මේකේ මේකේ තනිකරම ග්‍රහණයක් වෙලා තියෙනවා. එතනින් එළියට එන උපචාරවලක් තමයි හැමතිස්සෙම මේ වසන කෙරෙන්නේ. එහෙනම් කිසිම වරදක් නැහැ. මේක හිතේට වරදක් නැහැ. දැන් බලන්න මේකට නිකන් සහල් දැන් මේකෙන් දැන් ඔක්කොම හොඳ කරන්න ගියොත්ින් සහල් කාලයක් යාවි. තමයි පුළුවන් නම් මේ දැන් එකයි දෙකයි දැන් හොඳ තේරලා තියෙනවා. තේරලා තියෙන නිසා මේ දෙකෙන් එකක් ඔය නාදාරම් සම්මාසයෙන් සාමාන්‍යයෙන් මේ අනුමත කරන්නේ දෙක. දෙක සරලයි. සරලයි කියන්නේ ඒක ඉන්නක් විචාර නැහැ. ඒකේ තියෙන්නේ ඒ ඒකට සමවල වෙනවා. ඊට මොහේ ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒකේ අර විතක් විචාර සංකේත කරනවා තාම සුවදායක බවක් තියෙනවා. ඒක ටිකක් වෙලා ඉඳලා හැබැයි ඔන්න එන්නේ එළියට එනවා. එළියට ඇවිල්ලා දැන් තමයි එළියට ආවට පස්සේ දැනෙනවානේ කය කය දිහා හරි හිත දිහා හරි බැලුවහම. දැනෙනවා නම් තමයි යම්කිසි ප්‍රීති ස්වභාවයක්. ඒකම වේදනා ශීර්ෂයේ ඒ දිහා බලන්න පුළුවන්. ඒක තමයි වේදනා ප්‍රසන්න. නැත්තම් කය දැනෙනවා නම් නිකන් සිසිලක් නැත්තම් සැහැල්ලුවක් අද වීමක් රළු වීමක් පායන වගේසන අපිට ඒකත් බලන්න පුළුවන් දැන් දහම් ධාතු බාර ඔය විදිහට ඒ සමන්ත වැටහෙන පැත්තකින් බලන්න පුළුවන් ඒ දැන් මේ වැටහෙන දේවල් තාම සූක්ෂම වටේ වෙන්නේ දැන් මේ අපි නිකන් දෙමුදී හද කරනවා වගේ වැටහෙන්නේ නැහැ මොකද දැන් හිත පවතින ඉතාලම සියුම් මට්ටමක ඒ මට්ටමේ මොන එළියට ආවා ඊට ආවම අයේ කොහෙතරම්ද කියලා හිතාගන්න බැහැ. ඊටාම සිමුන් තැන ඔහේ හරි තැනක යම් දෙයක් දැනෙන. ඒ දැනීම දිහා යම් අනුන්ගේ දෙයක් දිහා බලාගෙනවත් දැන් දැන් ඒක විපස්සනා මුහුණුවරකින් බලන්න. ඒකට ආයේ බහින්න යන්න එපා දැන්. එතන දිහා බලන්න ගිහිල්ලා ආයේ ඒ අරමුණ අතර හිත යන්න දෙන්න එපා. ඒ වෙනුවට මේ මේ අරමුණ දැන් තමයි දැනෙන දේ කොහොමද වෙනස් වෙන්නේ. ඒක කැඩි කැඩි යනවා. ඒක කම්පනයක් දෙන චංචල වීමක් දෙන. නැත්නම් ඒක මුදු ගාමරේ හේතිවිලා ඒක නම් හට ගන්නවා. අන්න ඒ වගේ නිකන් පොඩ්ඩක් මෙයා මෙයාගේ තියෙන ඒ වෙනස් වෙන ස්වરૂප දිහා බලන්න. අපි මේක රත වෙලා කියන්නේ ඒක නොපෙණී ගියා කියන. නොපෙණී ගියාම ආය අරමුණක් නොදී මේ ඉන්න දෙන්න බලන්න. ආයි අලුතෙන් අරමුණක් හිතට නොදී ගොඩක් හිත සංසුන් වෙන්න දෙන්න. සමහරවිට එතකොට විපස්සනාවට තව අර ධ්‍යාන හරහා ආවට එයාට විපස්සනා මොහොතවලට දැන් ටික ටික ටික හැරෙන්න පුළුවන්. ඒ නිසා දැන් බුදුරජාණන්සේ පෙන්නනවා දැන් එක්කෝ ඔය අනිත්‍ය සුඤ්ඤත ඒ පැති භාවිත කරන්න පුළුවන් ඔය චේතෝමුක්ත වශයෙන්. අපේ ඒ කෙලසුන්ගෙන් පිරිසුදු කෙලසුන්ගෙන් තොර මට්ටමක් වශයෙන් ඒක භාවිත කරනවා. ඒක පදේ පදමේ ඉඳගෙන කරන්න පුළුවන්. ඒ නැත්තම් මේ ධ්‍යානයක් තමයි භාවිත කරන්න පුළුවන් මේක ඒකෝත්යක් වශයෙන්. ඉතින් කොයිකත් වරදක් නැහැ. ඉතින් හොඳට හුරු වෙලා තියෙන දේ භාවිත කරන්න. ඔක්කොම මේ නිසා කරන්න දෙයක් තරක්. තමන නිකන් පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේ තමන්ට දෙක හොඳට තහවුරු වෙලා තියෙනවා. ඒක වරදක් නෑ. මොකද එකේ තියෙනවා ටිකක් අඩතුළු ගතිය තියෙනවා. මේ හිතනවා මේ හිතනවා හිතනවා විහලක් ටිකක් තියෙනවා තියෙනවා. හැබැයි ඒක උනත් කාලයක් යනකොට يعني මුලින්ම පටන් ගත්ත අවධියට වඩා කාලයක් ගියාට පස්සේ ඒක සූක්ෂම මට්ටමකට එන ඉන්නේ. එකේ උනා. මම සම්හත ඒ කියන්නේ දැන් මම මුලින් ආරම්භ මේ ආරම්භ කරපු ඒතර ඒ වගේ අවස්ථාවක ඒකින්ද දැන් අවුරුදු පහයම ඔක්කොම ටික ඔය විදිහම යනවා. දැන් දැන් සක්මන කරනවා. සක්මනත් කරන අර සංහාසයෙන් වල පිට බල බල යන්නේ කියලා අර බිම බලපස් කියවෙන නිසා ඒ කෙලින් අතර මෙහෙම බලාගෙන යනකොට ඇස් පිය වෙන්නේ නැහැ. මේක හිතුත් පිය වෙනවා. ආයෙත් ටිකක් අපහසුයි නැත්නම් පිය වෙන්නේ නැහැ. හැබැයි අරමුණ ගන්න නැහැ ස්වාමීන් වහන්සේ. අරමුණ නැහැ. එහෙමනම් එහෙමනම් අරකෙත් අර කොහොමද සමාධියකට ගිහිල්ලා ඊට පස්සේ අර අරමුණක් දැන් තමයි තේරෙන සමාධියේ ඒකාමාවයන් වේදයක් වෙන්න පුළුවන්. සෝයාර් වෙන්න පුළුවන්. කයෙදීට තමයි ඉන්දත්ින් නොදැනිච්ච යම් කය තියෙන පෙළලගතියක් වෙන්න පුළුවන්. ඒ දිහා සුත්ත බල බල ඉන්නකොට ඒක නොදැනී ගියා නම් ආයි අර සමාධියට යන්නේ නැතුව අරමුණු නොගන්නා සමාධියකට දාන්න. විපස්සනා සමාධියකට දාන්න පුළුවන්. සරණ සක්මනේ දුකමනේ මම කියන්නේ පරයටදී. ආ. පරයටදී. දැන් මුලින් යන්නේ සමත සමාධියට බහදා කරන්නේ. ඒ වෙනුවට තමයි පුළුවන් දැන් ටික ටික ටික ටික ඒකම පදනම් කරගෙන. ඒකේ දැන් මේ අරමනස්සට ගිහිල්ලා නිකන් ලොකු එහෙම දෙයක් නෑ. මෙතන දැන් ඒකෙන් එළියට ආවද මේක දිහා බලලා හිටියා මේකත් මෙතනින් ගියා. ආයෙ ලොක් වෙන්න යන්නේ නැතුව නිකන් ඉන්න. ඒ කියන්නේ උපචාරයයි සමාධිය අතර ඒ කියන්නේ එකකින් එළියට වෙන්නේ. සමාධියෙන් එළියට ඇවිල්ලා. නෑ මේ දැන් විපස්සනාවට. ආහ් ආහ්. විපස්සනාවට කියන්නේ විපස්සනා සමාධිය වල අරමුණක් ඇසුරු නොකරන හිතේ ඉන්න පුළුවන්. ශුන්‍යතාව විතර කියලා යන්නේ ඒක. එහෙමයි සමහර ඒකන කරන්න පුළුවන්. ඒක තමයි මම ඔබ වහන්සේලා කිව්වේ අර මේ දැන් එහෙම විපස්සනා සමාධිය ගැන තමයි මම බලන්න පුළුවන් හැංගිලි ඇතිවෙන්නේ නැති වෙන එහෙම බලන්න පුළුවනි. එතකොට තමයි සමහර වෙලෙට වෙනාරුම් වෙන්නේ නැහැ. අර කදින් හිතට අන කරලා තියෙන දේවල් නිකන් වාක්‍ය විදිහට පාවිච්චි කරනවා. කවුරුද? ඒ ඒවා ඉන්න දෙන්නද? ඒ කියන්නේ ඔය හිරලා තියෙනවා සුද්ධ වෙනවා. ඒ අපි දැන් උගා සම්සමාධියක් වඩන්න ගත්තොත් අපේ තියෙන රාගය, අපේ තියෙන දේශය අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. හැබැයි ඔක්කොම යට තියෙනවා. ඒ නිසා ටිකක් පරිස්සමෙන් යන්න ඕනේ. උගා සමාධි ශක්තිය තියෙන කෙනෙක් සමාධි ශක්තිය භාවිතා කරලා මේවා ඔක්කොම යටපත් කළොත් අර අපි අනිත්‍ය මුලිකම යම් අවස්ථාවක ලැබුණක් හැරෙලා නැත්නම් වෙනම හේතුවක් නිසා මේ සමාධි මට්ටම බිඳුවට වැසෙන්නේ එහෙම ප්‍රබාධය වැඩ කරනවා වගේ මේ අඩංගන විදිහ තියෙනවා. මොකද අර අර අරවා ඔක්කොම තියෙන්නේ ඒ සමාධියක් තියෙන්නේ යටපත් කරපු කෙලෙස් මට්ටමක් එක්ක. අර විපස්සනා කියන්නේ පුළුවන් තරම් මේ එතන එතන එතන කෙලෙස් ටික ටික ටික ටික ටික දුර්වල කරගෙන තමයි යන්නේ. එතකොට ඒන සමාධි මට්ටම අර වගේ ඩොම් ගාලා කැඩෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් ටිකක් විපස්සනා පැත්තට නම් යන්න තියෙන්නේ. ඒ නිසා අරමුණට වහිනවා වෙනකොට දැන් ඒක භාවිතා කරන මුලදී අවශ්‍ය නම් ඒ තමයි පුළුවන් නම් ඒකටත් වහින්න නැතුව හිත නිකන් ඉස්සතියාගෙන. ඒක අනිකුත් කරලා තියෙන එක එහෙමද එහෙමද මේ පැත්තට යනවා. ඒ ඒ පැත්ත අතිශය විපස්සනාවමයි යන්නේ. ඒක මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දැන් සතිකෝ බ්‍රාහ්මණ මනසකෝ බ්‍රාහ්මණ සතිපටිසරණති සතිකෝ බ්‍රාහ්මණ විමුක්ති පරිසරණති කියලා බුදුරජාණන්සේ කියන උන්නාදෝ බ්‍රාහ්මණ කියන සූත්‍රයකදී මේ හිතට පිළිසරණ සතියයි කියන්නේ. ඊළඟ සතියේ පිළිසරණ මේ විමුක්ත ස්වභාවය. විමුක්ත ස්වභාවය හිතේ කිසිම ආරම්භකින්තව කෙලෙසුකින්තව පවතින ස්වභාවය. ඒ ස්වභාවය සිංහල අනිත්‍ය ස්වභාවයක් හිතේ නිතර වර්ධනය වෙනවා නම් අනිවාර්යෙන් සතිය ටික ටික ටික බොහෝම තීව්‍රවන්ත වෙනවා. ඒ නිසා මේ කිසි වරදක් නැහැ. ඒ පැත්ත භාවිතා කරන්න ඒක අර වගේ අරමුණක් එක්ක යනවත් නේකට වඩා මේ මේ සමාධිය හරි ප්‍රබලයි. මුලදී තේරෙන්නේ නැහැ. මුලදී අපිට තේරෙන්නේ අර සමථ සමාධිය බොහොම ප්‍රබලයි කියලා. නමුත් ටික ටික ටික ටික විපස්සනා වර්ධනය වෙන වර්ධනය වෙන. විපස්සනා සමාධියක් වශයෙන් වර්ධනය වෙන වර්ධනය වෙන්න. අර වගේ කෙලෙස් යහපත් කළා. කෙලෙස් ගොබල තියලා ගත්ත සමාධියක් තමයි නෙමෙයි විපස්සනා. ඊට හරියම සරල කම් සාමහාරික මට්ටමකින් සමාධිය සමාධිය ඒක ඒක තමයි යන්න තියෙන පාර. නිසා ඒ පාරට යන්නයි කියන්නේ. දැන් අර වගේ නිකන් අර්ගාරහිත අදිෂ්ඨාන කරලා හරිවත් ක්‍රමයක් කළා අතනකින් ගොනව වෙනකොට හිතගෙන ඔහේ වාල්ලා ඉන්නවා. බොහෝම සැහැල්ලුයි. හරිම විවේකයි. වෙන අරමුණක් ඇත්තේ නැහැ. අසුර කරන්නේ නැහැ. හිතගෙන ඔහේ තියන්නේ. අනුනෑස දෙයක් කියනවා. ඒක දිහා බලනවා. අහුවෙන්නේ නැහැ. එයා යනවා. වෙලාදී නම් මේ මේ සැලසිල්ල ඉන්න. ඉතින් හරිම මේ හරි ස්වභාවයෙන් මටවත් තියෙනවා. එහෙමයි සමහරවිට. ඒකට දැන් තව එකක් තියෙනවා සම්හස් දැන් මම ඒකට බලන්නේ සිතුවිලි කොයි වගේද මොන සිතුවිලිද මේ එන්නේ කියලා. ඒ මම දැන් කළ යුතුයි කියලා කරත් ඒ හැම දෙයකම මම තමයි එතන මානය තමයි අන්න ඒ කියන්නේ අන්න ඔය ඔක්කොම මේ පොළොරොට්ටි කියලා එළියට එනවා. ඔය ඔයවා හුදු වෙන්න තුමින් මේකේ ගමනක් නැහැ. දැන් ඉස්සරහට යන්නදී මොනවා සුද්ධ කරගන්න. ඉතින් අපි අර වගේ අර වගේ සමාධිය ඉවර කරලා හිත තද කරලා තියන විදිහ මේවා ඉන්නේ. ඒකයි ඉතින් අවශ්‍ය. ඒ නිසා නමුත් අර විපස්සනාවේදී අර වගේ සරල මට්ටමකින් යන්නේනකොට මේවට එන්න හැකියාව තියෙනවා. එන්න හැකියාව ආවට මුලා කරන්න හැකියාව. අපි ඔබ සතිමත්, සතිය ප්‍රබල. එහෙනම් මේවල එනවා, මුලා කරන්න හදනවා. අපි මුලා නොවන නිසා අපේ ශක්තිය ගන්න බැරුව ඒ වලට දුර වෙලා යනවා. අන්න ටික ටික අපි මෙතන දහවුරු වෙනවා. එහෙම දෙයක් වෙලිලා තියෙනවා. ඒ නිසා දැන් මේක සිදුවිලක් පාසා බලන්න මම මෙතන මේ මම අපිට හොඳ වැඩක් කරා. ඒ හොඳ වැඩේ මට මතක් වෙනවා. ඒ හොඳ වැඩේ මතක් කරලා මම එතනින් මම පහළ ඒවා ඒවා දැක දැක යනවා. දැන් මොන පාවිච්චි කරලා බලන්න මේ වැඩේ මතක් කර කර මම කොහොමද මම ඒක හදන්නේ. එහෙම යනවා. විපස්සනා සමාධිය නැගිට තරමක් වෙලා යනකම් ඒ සමාධියට ඒ කියන්නේ වැඩතරක් ඒ සමාධිය අර දැනෙනකතියක් තියෙනවා. ඔව් වැඩ කරද්දී බලන්න සරලව නිකන් අරමුණකින් තොරව වගේ ඉඳ පවත්වන්න පුළුවන්. සරල වැඩක් කරනවා නම් අරමුණේ තොරව කරන්න පුළුවන් ටිකක් ලොකු ලොකු වැඩක් කරනවා නම් ඒ අරමුණ ගන්න වෙනවා නැත්නම් මම දැන් ටිකක් නියම හොදනකොට මුළු දෑත බදලා ගතිය වගේ කරන්න. ඒක හැංගීම ඒක හරි. ඒ කියන්නේ නුවණ යොදලා, හිත යොදලා, කල්පනා කරලා ගන්නතරදී ඔබ අත්පන්න බෑ. ඒක හරියට අනුනවල ඉන්න වෙනවා. හැබැයි ඒ ඒ හරහා තමයි දැන් මේ හිත කැළඹෙන්නේ. ඒ හරහා තමයි නේද කෙලස් ඇවිස්සේ. ඒ කෙලස් ඇවිස්සනම තමයි අන්න විපස්සනා කරන්නේ. ඉතින් ඒ එතන එතන අන්න එක එතකොට මේ හරියට භාවනාව යන්නේ ප්‍රායෝගික මට්ටමට. මේක මේකට අද්දාලා වාඩි වෙලා වාඩි වෙච්ච අවස්ථාවේ ඉඳලා කරන ප්‍රශ්නාවක් නෙවෙයි. මේ අනිත්‍යයත් එක්ක ඉඳද්දී ගැටෙන හැටි, අනිත්‍යයත් එක්ක ඉඳද්දී නිකන් තමන් කැඩලා පේන යන හැටි වගේ විවිධාකාර විදිහට කොහොමද මේ මම හදන්නේ? කොහොමද මේ මම ලෝකයෙන් හදන්නේ? ඉතින් අන්නේ වගේ හරිය අමුතු පැත්තකින් ප්‍රායෝගික මට්ටමකට නැගන්නේ. ප්‍රායෝගික මට්ටමේ කෙලස් ටික හඳුනනම ඇයි කරන්නේ? ඒක ඒක එකපාරට වෙන්නේ නෑ මම මේ වෙලෙට වගේ. මේ කලබලේ ගන්න බෑ. මේක දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය කොච්චරක වට්ටම් වලදී බුදුරජාණන්සේ අවධාරණය කරනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමී සත් සම්මුච්ඡයන් භාවය මේ හැම කොච්චරක පාසාව කියන ඊළඟට විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං මොස්සග්ග පරිණාමී ධම්මවිචේ සම්මුච්ඡයන් භාවය එන්නේ විවේක නිසිත දැන් මේ හිතට වද දෙන්නේ හිත කොහොම විවේකයි හරියට සැහැල්ලුයි ඊට විරාග නිසිත දැන් තියෙන අරමුණු අල්ලන ගැතියක් නෙමෙයි අරමුණු ආවත් ගානක් නෑ ආවත් ප්‍රශ්නයක් නෑ නිකන් අතහැරලා විරාගී ස්වභාවයක් තියෙනවා අරමුණු අරමුණක් ආවයි කියලා අපිට තමන් ඒක හරියට කරා කියලා නිකන් ඒ ගැන මැද දොඩවන ස්වභාවය මොකක් හරි නෑ නිකන් විරාගී ස්වභාවයක් තියෙනවා නිරෝධ නිසක තමන් මේ අරමුණක් කියලා යනකොට යන හැටි දිහා බලන්න ආයේ වතුරේ හැටි දිහා නෙමෙයි ඒකල යන හැටි දිහා බලන්න අර ඔස්සන්ත බලනවා ඔස්සන්ත බලනවා කියන්නේ අතහැරලා දෙන්නේ කියන්නේ දෙටික්කෝ කියන්නේ මේ දැන් කියනවා ඉතින් අල්ලන්නේ නැහැ. ඒකට අත්හැරීමේ ශීර්ෂයෙන් තමයි බලන්නේ. එහෙම එහෙම තමයි බුදුරජාණන්සේ කියන්නේ මේ මේ බොජ්ජංග ධර්මයන් ඒ ඒ දෘෂ්ටි කෝණේ ඉඳලා තව තව වර්ධනය කරනවා. ඉතින් එහෙම එහෙම යන ගමන හරි සහැල්ලුවෙන් විවේකීව යන්නයි තියෙන්නේ. එහෙමයි සම්මත ප්‍රායෝගිකව ගෙදර ඉඳලා ඒ වගේ තන්ත්‍ර ප්‍රායෝගික අපි සක්මනතදී පරයන්කයේදී පුහුණු කරගන්න පටන් පුහුණු කරන්න පටන් ගත්ත භාවනාව අපේ මුළු ජීවිතෙත් එක්කම ඒකාබද්ධ වෙන්නේ. මුළු ජීවිතේම පැතිරෙන්නේ. එහෙම කරගත්ත එහෙම එහෙම නැත්නම් මේ භාවනාවක් කරනවා කියලා. අග්ගලනම පැයක් ඉඳ කරගන්නවා ඒක භාවනා කරනවා. ඒ පැය භාවනා කරනවා ඒකේ මුළු විසිපැවිසුතුම වෙන දෙන දේවල් වල හිත යම් විභාගات දිනවා. ඒවලදී භාවනාව හරියට වැඩි නැහැ. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද? හොඳයි. දිගින් දිගටම කරගෙන යන විට නිදිමත ගතියක් දැනේ. කරුණාවෙන් පහදා දෙන්නේ ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඒක නම් හැබැයි මේ විස්තර නැදී. එක එක විදිහට නිදිමත එන්න පුළුවන්. මේ මේ දවස්වල වැස්සලා නිදිමත එන්න පුළුවන්. ඊළඟ අනිත් වෙලාවේ මට විස්තර ලියන්න. ඒතර ලියුමත් ඉතින් මට බලන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 5ක පමණ කාලයක් භාවනාවේ යෙදෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඇප කැපවීම මත මම ප්‍රථමයෙන්ම සමාධිය සමාධිය ලැබුණු අවස්ථාව මට ඇති වූ ප්‍රීතිය ප්‍රබෝධය මත එදින කිසිම ආහාරයක් ගැනීමට කැමැත්තක් ඇති වුණේ නැහැ. දැන් හොඳටම සමාධිය වැඩෙනවා. කය සැහැල්ලු වෙනවා. වැටෙන හුස්ම රැල්ල සමහර විට එයද නොදැනී යනවා. ස්වාමීන් වහන්සේ මම කලක් ධානවලට ගියා. මට සුවයක් ලැබුණා. එක් දිනක් කැරකි කැරකි ආලෝකයක් මගේ හිස් මුදුනේ පිට වුණා. මගේ කය ටික වේලාවක් ගැහුණා. එහෙම අතර වුණා. ඒ සඳහා මට පිළිතුරක් හොයාගන්න බැරි වුණ නිසා දැන් මම සමාධියෙන් විදර්ශනා පැත්තට හැරි කයෙත් ආයතනයන්ගේ කයත් ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බලනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ තුල වරදක් ඇත්නම් මාවට අනුකම්පාවෙන් පහදා දෙන්න. මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බලන හැටි මට මතක් විස්තර කරන්න පුළුවන්. සරණංශ ආයතන කය දැන් ඇහැ ඇස කන නාසය ඒවා ඒවට පෙනෙන ඇහැට පෙනෙන රූප දැන් අපි ගන්නලා තියෙන ආකාරයට ඒ රූප බලන්නකොට ඒක නැති වෙලා යනවා. ඒ ඒ වෙන තිලා යනවා. ඒ මුදේ නැති වෙලා. දැන් දැන් මේ මන් දිහා බලනකොට මොකද තිලා යනවද? ඒක බලන්නකොට ඒක ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඇති වෙලා යනවා කියන්නේ. එහෙමයි සන්නාස ඒක ඒක නිකම්ම ඒක නෑ ඒක නැතිලා යනවා කියන්නේ ඒකේ ඇත්වීම දැන් මලක් කියනකොට මලේ හට ගැනීම ඒව ඔක්කොම බලනවා මම. දැන් මල දිහා බලන් ඉන්නවා. මෑණියෝ හිතින් ඉතින් හිතනවද මේ මල දැන් ඇතුනේ වල මොහොතක් වශයෙන් ඊළඟ කාලයක් වර්ධනය වෙනවා දැන් පිපුණා ඊළඟ කාලයක් පිපිලා තියෙනවා දැන් පාර වෙනවා දුර්වල වෙනවා කියලා එහෙම හිතනවා. එහෙම අසන්න. හිතනවා. එහෙම හිතනවා. හිතනවා. හිතනකොට ඒක මල පාර වෙලා යනවා. එතකොට මූල කර්මස්ථාන වශයෙන් මොකක්ද භාවනා කරන්නේ? ඒක කියන්නේ ඒක කරනවා. ඒක කරනවා. ඒක කරලා ඒකේ කොහෙද ඉන්නේ? ඒකේ සහැල්ලුව කියනවා සායනාස භාවනා කරගෙන යනකොට බොහොම ඉක්මනින්ම සමාධිය වැඩෙනවා. සමාධිය කියන්නේ මොකක්ද? සමාධිය කියන්නේ කය කය සැහැල් වෙනවා. ඔව්. උපස්තරල්ල නැති වෙලා යනවා වගේ තේරෙනවා. ඔව් පැටලෙනවා. ඒ ඒ උපස්තරල්ල නැති වෙලා ගියලාම හිතට අරමුණ එහෙම වෙන්නේ නැද්ද? නෑ. වෙන්නේ නැහැ. අරමුණ නැහැ. හැබැයි සොන්නන්ස මේ මේ ශබ්ද ඇහෙනවා. ශබ්ද ගැන මම ඕනකමක් යදවන්නේ නැහැ. නමුත් ශබ්ද ඇහුනට ඒක මම ගණන් ගන්නෙ නෑ. මට දැනෙන්නේ ඇරිම පමණයි. ඇරිම පමණයි. හොඳයි. එතකොට කියන්නේ හිත එකඟ වෙනවා හුස්ම දිහා හොඳට බලන් ඉන්නවා හතර නිකන් දෙනී ගියා වගේ වෙනවා සද්දාවට නිකන් එකකින් මේකට බාධාවක් නැහැ නෑ නෑ හොඳයි මේ මට්ටමේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද පැයක් ඉන්න පුළුවන් ඒක සක්මන් භාවනාවේදී මොකද කරන්නේ සක්මන් භාවනාව නම් කරනවා ඒක ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ ඊයේ පැහැදිලි කරපු ආකාරයට මම දැන් අර විලුඹ වදිනවානේ එතෙක්ම මම කෙරුවේ තබනවා සබනවා ඉතින් හිතුවා ඔව් දැන් දැන් හිතන්නේ බා දැන් හිතන්නේ නැහැ දැන් මට ඒක නොදැනෙන තරමට මම යනවා ඒලෝ කියන්නේ බීවිං කරනවා නෑ සෙමින් යනවා සෙමින් යනවා නේද ඒක විලාම යනවා Uh, um, ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා හොඳට දැනුණා. දැන් එච්චර දැනෙන්නේ නැද්ද? දැන් එච්චර දැනෙන්නේ නැහැ. මේ මට්ටමට මට අර uh, මේක මේ පුරුදු වෙලා තිබුණානේ. පුරුදු කරගන්න තිබුණානේ මම සක්මන් භාවනාව ගොඩාක් දුරට මම ඒක කරා. හොඳයි. එතකොට දැන් කලින් කලින් හොඳට ඔලුවේ පය වදිනකොට ඒ හොඳට දේවල් දැනුණාද? ඉස්සර දැනුණාද? නෑ. ඉස්සර මොනවා හරි අවුද්ද කියන දේ කලින් දැනුණාද? නෑ. ඒ වෙනද නැහැ. ඒක දැනුනේ නැහැ. දැන් තමයි ඔබ වහන්සේ කිව්වට පස්සේ මම බැලුවා. ඒක එතකොට ඒ බලද්දි දැනෙනවා. ඒ බලද්දි දැනෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. කියන්නේ හැපෙනවා පමණයි. ඔළුවේ හැපෙනවා පමණයි. ඊට පස්සේ නිකම්ම යනවා. නිකම්ම යනවා. ඒ කියන්නේ හරි. මම මෙහෙම හිතන දැන් හොඳ වම් කරුණ වල කොනේ වදිනවා. ඔන්න බලන්න ගන්නවා. මල්ල ගත්තනේ අරන් ගත්තාම පොළේ වැදුනහම තද ගතියක් හරි මේක හිතන නම් ඒ සිතිල් ගතියක් හරි දැනෙනවා විසන්නාංශ මට ටික දවසක ඉඳලා ඒක මේ පොළොවට බර වගේ දැනෙනවා මේ සක්මන් භාවනාව මම ඒත් නෑ මගේ දුවට කිව්වා මට ටික දවසක ඉඳලා මේ භාවනාවේදී මේ සක්මන් භාවනාවේදී පොළොවට බර ගතියක් දැනෙනවා ඒක මොකක්ද කියලා මට තේරුම් ගන්නත් බැහැ ළමයි කියලා හොඳයි එහෙම බලලා කියලා දෙවි දෙවි යන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. හරි. ඒ වෙලදී මොකද ප්‍රශ්න කරන්න එපා. ඒ බලගතිය දැනෙනකොට ඒකත් එක්ක ගොඩක් ඉන්නවා. ඒකේ ඒකේ කිසිම වරදක් නැහැ. හැබැයි තමන්ට හොඳට ඒක මේ විවිධාකාර ලක්ෂණ කරේ. එකක් මතුවලා ඉන්න තියෙනවා. ඒකමකට ප්‍රමුඛ වෙලා දැන් තේරෙනවා. ඒ තේරෙද්දී ඒකට උඹ කකුල් හරන්න යනවා ඇයි මේක කරදරේ. මේක අනිත් ඒවා දෙන්නේ නැහැ. එහෙම කියලා අනිත් ප්‍රශ්න කරද්දිත් මේක අවුලක්. තමන්ගේ හිත හොඳට එක එකක බැහැගත්තාම එක හොඳට අරුණුනහම ඒ නිරීක්ෂණය කරන්න ගත්තාම ඒක ඉඳ දෙන්නේ. එදීලා ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒ බලන්න තියෙන කොහොමද පටන් ගන්න. කොයි මේ කොයි පාදයටද දැනෙන්නේ? පාදයේ කොයි ප්‍රදේශවලද දැනෙන්නේ? ඒකත් මේ හොයන්නේ. සාමාන්‍ය සර්නස මට මේ වාක්‍යත් තමයි ගන්න ක්‍රියාවක්. කවන්න ඒක ඒ වගේ දේවල් හොයලා බලන්න. ඒ වම් පාදයේ දැනෙද්දි කොයි ප්‍රදේශයකද දැනෙන්නේ? අන්න ඒවත් හොයලා බලන්න. ඊට පස්සේ සක්මන් මේ පරයන්ක භාවනාවේදී අර දැන් හිතින් එක එක දේවල් බලද්දි දැන් අර බෑන් කරලා තියෙන්නේ මල් පර වෙනවා කියන එක එක ඒක ඒක මුකුත් කරන්න යන්න එපා. මොකක්වත් නොකර ආනාපාන සතිය දැනට කරගෙන යන්න හිත හිත මේ ඔය අනිත්‍ය කියන එක හිත මේ අපිට ඕනනා විදිහට හසුරවලා ගන්න විදිහක් නෙමෙයි. අන්න මේ මලක් පර වෙනවා කියන එක අපි හිතෙන් මල පර කරලා මේක අනිත්‍ය කරනව නෙමෙයි. තේරුණාද? එතකොට මේ මලක් පර වෙන මට්ටමින් අපි අපිට මේක අනිත්‍ය ස්වභාවය වැටහීමත් හොඳයි. ඊට එහා මට්ටමකට විපස්සනාවේ යන්න ඕනේ. ඒ නිසා අදී වගේ දේවල් කරලා දැන් හිත වෙහසවන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ කයේ හිත පවත් ගන්න. පුළුවන් තරම් කයේ කයේ තමන්න තේරෙන දෙයක් එක්ක, වේදනාවක් එක්ක. දැනෙන දෙයක් එක්ක හිත පවත් ගන්න ආනාපාන සතිය දෙන්න. එහෙම කරලා පිටාචක් එහාට යනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරනකොට වම් පාදයේ පොළොවට බර වෙන බවත් දකුණු පාදයේ සැහැල්ලු බවක් දැනෙනවා. තවද පාදයේ විරුඹ පළමුව පොළවට වදින බවක්, ඇඟිලි හරිය පසුව පොළවට තද තදවන බවක් දැනෙනවා. මෙය මට පහදා දෙනමින් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී අත් දෙක සහ මුහුණේ දකුණු පැත්ත තද වෙන බවක් දැනෙනවා. තවද මා වාඩි වී සිටින්නේ පොඩි කුටුවකය. මගේ කකුල් දෙකේ ඇඟිලි පොළොවට තද වෙන බවත් විලුඹ පෙදෙස නැති. නැති බවක් දැනෙනවා. මා ඇස්සර බලන විට යටිපතුල් දෙකම පොළොව මත ඇති බව වැටහුණා. මේද මට පහදා දෙන මෙන් ඉල්ලා සිටිනේ. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඒකට පහදන්න පහදන්න දෙයක් නැහැ. එතන සක්මන් භාවනාවදී නම් සතුන් මහන් පිළිබඳ කියලා මේ සක්මන් කරනකොට වම් පාදයේ පොළොවට බලවන බවත් දකුණු පාදයේ සැහැල්ලු බවක් දැනෙනවා. ඔව්. ඒක කිසිම වරදක් නැහැ. ඔයවත් දැකගෙන ඉන්න. මේ එක එකවා අපි ඉල්ලන්න ගියොත් තමයි ප්‍රශ්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒක කොයි දෙයක් වෙන්න පුළුවන්. එකම අවස්ථාවකදී මම පාදේ බර වෙන්න පුළුවන් අනිත් අවස්ථාවේ නම් පාදේ බර වෙන්න පුළුවන් එක අවස්ථාවේ නම් පාදේ සැහැල්ලු වෙන්න පුළුවන් කියන කොයි දේ වෙන්න පුළුවන් ඉතින් මේ මේවා වෙනස් වීම දැකීමමයි භවනාවේදී අපිට අවබෝධයක් ඇති කරගන්න මේ උදව් කරන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ හැමතිස්සෙම එක තද ගතියක්ම තියෙනවා හැමතිස්සෙම මේ වම් කකුලම මට බර වෙනවා හැමතිස්සෙම මේ එන්ටයිම සැහැල්ලු වෙනවා ඒකට අපි අපිට දෙරුවන් නැති මේ ඉල්ලීම් ගන්න ගියාම ඔක්කොම අවුල් වෙනවා. Taman තේරුම් ගන්න තියෙන්නේ මේක නිරීක්ෂණය කිරීම හරහා මගේ පාදයෙන් මේක කරන්නේ. ඒක තේරුම් ගන්න තියෙනවා. මම පාදයේ තදවීමක් දැනුණා. ටිකක් කරලා මම පාදේ සැහැල්ලු වෙනවා. ඊළඟට ඒක මගේ මලිහත් තියෙන විතරයි සිද්ධ වෙන්නේ. ඒක මට පාලනය කරන්න බෑ. මට වුණා වුණාට දැන් අර ගතියක පවත් ගන්න. කයේ දැන් තියෙන සහැල්ලු ගතිය. ඉතින් තේරුම් ගන්න. මේක තමයි මේ අනාත්ම ස්වභාවය කියන්නේ. අපිට මේ ධාතුන්ගේ හැසිරීම පාලනය කරන්න පුළුවන් නම් ඒක ආත්මීය ස්වභාවයක් වෙනවා. අපිට ඕනෝන දේ අපිට පාලනය කරන්න පුළුවන්. නමුත් මේ කය කියන එක කය මේ දැනෙන ධාතු ස්වභාවය කිසිසේත්ම අපේ පාලනයෙන් තොරයි. ඒ තොර බව තමයි දැන් මේ පෙන්නන්නේ. ඒ ස්වභාවය තේරුම් ගන්න මේක අපේ කොයිතරම් දිල්ලුවත් අපි කැමති දේ දෙන්න කියලා. මේ කය එහෙම දෙන්නේ නැහැ. මේකේ හේතු නිසා සකස් වෙච්ච දෙයක්. මේ පාරිසරික හේතු නිසා මේක වෙනස් වෙනවා, කර්මානුකූලව මේක වෙනස් වෙනවා. ඊළඟට ආහාර ගත්ත ආහාර ගත දේවල් වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට විවිධාකාර හේතුන් නිසා ධාතු ලක්ෂණ වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම තමයි දැන් මේ අත්දැකලා තියෙන්නේ. අර කොයිතරම් කිල්ලුවත් අමල් කරද්දී ඒක ලැබෙන්නේ නැහැ. ඒක නැවත නැවත අත්දැකීම. ඒ නිසා මේ මේ වෙනස් වීමට සාදර වෙනවා. වෙනස් වීම බලාපොරොත්තු වෙන්න. අන්න ඒක තමයි තේරෙනවා. ඒක ඇත්ත නේද? මේ මට කාලයෙන් තොරයි නේද? මේ වගේ කියලා අල්ලගත්ත ශරීරේ මට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ නේද කියලා කමෙන්ට් දෙන්න. ඒ නිසා ඒ පැත්තට යොමු බලන්න තියෙනවා. එතකොට මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. හොඳයි. ඊට ප්‍රශ්නේ ආන්සර්. හරි. හොඳයි අපි කලින් දිනාලේ දිහාට වගේ කාලයක් අදත් අපි සාකච්ඡා සඳහා වෙලා තියෙනවා. අ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් එතන අපි නැවත ටිකක් ඉතිරි ප්‍රශ්න තමයි ඉදිරිපත් කරන්න. භාවනාවේ යෙදෙන්න. යෙදিলা තමනුත් අත්දැකපු දේවල් ලියලා ඒ කන්නේ භාවනාවේ යෙදෙනවා නම් එතකොට අපිට ටික ටික ඉස්සරහට යන්න පුළුවන්. මේකේ අර යෙදීම හරහා යන ගමනක් තියෙනවා. මේක අපි ප්‍රතිපදින් බලපු පමණින් තර්කානුකූලව තේරුම් ගත්ත පමණින් මේ දේ කරන්න බෑ. නමුත් ඒ අත්දැකීම් ලබනවා ඒ සමහර තැන්වල අපිට වැරදි වැරදි වැටි වැටි යන ගමනක් තමයි තියෙන්නේ. එතකොට තමයි ඉතින් මේක මේක රසවත් වෙන්නේ. නිසා ඉතින් මේ සෑහෙන දුරක් ගිය පිරිසක් විතර ඉන්නවා මුලින්ම යන පිරිසක් විතර ඉන්නවා ඉතින් හැමෝටම ඉතින් මේ ඉදිරි දවස් කීපයක් ඉතාම සුවසේ මේ භවනා කටයුතු කරගන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා